මේ දිනවල අපේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළ අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ පංච නීවරණ ධර්ම පිළිබඳව කියන එක මේ වැඩසටහන හා සම්බන්ධ වෙන බොහෝ පින්වතුන් ඉතාම හොඳින් දන්නවා. ඉතින් අද අපිට සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන්නේ නීවරණ ධර්මවල හතරවෙනි නීවරණය හැටියට හැඳින්වෙන උද්දච්ච කුක්කුච්ච නීවරණ ධර්මය පිළිබඳව. ඉතින් මේ පිළිබඳව ඊටාම හොඳ සාර්ථක සාකච්ඡාවක් කරන්න පින්නතුන්ට බොහෝ කරුණු දැනගන්න අද දවසේදී අවස්ථාව සලසා ගන්න හැකියාව තිබෙනවා. ඒට ප්‍රධානම හේතුව තමයි ඒ පිළිබඳව ඊටාම මනවින් සරලව ඔබට අපට කරුණ කියන අපේ හාමුදුරන්ගේ වැඩම වීම. උන්වහන්සේ අන් කවරෙක්වත් නෙවෙයි තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය අභිධර්ම විශාරද අපේ අතිපූජනීය නිර්හවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් අපි හන්නේ පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අද අපි අපි හන්නේ සාකච්ඡාවට බඳුන් කරන්නට නියමිත වන්නේ උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණ ධර්මයේ පිළිබඳව. අපි පළමුවෙන්ම ප්‍රේක්ෂක පින්නතුන්ට සිහිපත් කරමු. මොකද අපි හන්නේ මේ උද්ධච්ච කුක්කුච්චය කියන්නේ ඒ පිළිබඳව කරුණු ටිකක් විස්තර කර දෙන්න. ත්‍රිවන් සරණයි අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අද සාකච්ඡාවට බඳුන් කරන්නේ උද්දච්ච කුක්කුච්ච කියන මේ නීවරණ දෙක. මේ නීවරණ දෙකක් කියලා කියවට මතන නීවරණාමයෙන් නම් තියෙන එකයි. චෛත්‍යික වශයෙන් ගත්තොත් දෙකක් තියෙනවා. එහෙම. උද්දච්චය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මේ හිතේ තියෙන නොසන්සුන්කම. එහෙම. විසිරිච්ච ස්වභාවය. එහෙම. දැන් අපි උපමාවකින් කිව්වොත් සාමාන්‍යයෙන් මැටි ගුලියක් අරගෙන මැටි ගුලිය අපි පොළොවට ගැහුවොත් ඒ මැටි ගුලිය එකතන රැඳෙනවා. එහෙම. නමුත් අපි රබර් බෝලයක් අරගෙන පොළොවට දැම්මොත් ඒක එකතන රැඳෙන්නේ නැහැ. එහෙම. අන්න ඒ වගේ විසිරිච්ච දෙයක් එකතන තියෙන්නේ නැති ස්වභාවයක් තමයි මුද්දත්ත කියලා කියන්නේ. එහෙම. තවත් විදිහකට කිව්වොත් අර අලු ගොඩකට ගලකින් ගැහුවොත් ඒ උපමාවක් තියෙනවා. අලු ගොඩකට අර ගලකින් ගහපුවාම තියෙන අර විසිරෙන ස්වභාවය වගේ ස්වභාවයක්. තව ගොඩාක් උපමා ධර්මයේ දක්වලා තියෙනවා. තියෙනවා. අර සුළඟට ඇලිලා දෙන කොඩිය වගේ කියලා සමහර තැන්වල එහෙම සඳහන් කරලා තියෙනවා. මොකද කෙසේ හෝ මේ උද්දච්චය කියලා කියන්නේ විසිරිච්ච ස්වභාවය. නොසන්සුන් නොසන්සුන් ස්වභාවය. සාමාන්‍යයෙන් අපි විවහාරේ දැන් උද්දච්චකම කියලා කියන්නේ මේ මාන්නයට වගේනේ. එහෙම. නමුත් උද්දච්ච කෙනෙක් කියලා කියන්නේ උද්දච්ච කෙනෙක් කියලා කියන්නේ නමුත් මෙතන උද්දච්චය කියලා කියන්නේ ඇත්තරම නොසන්සුන්කම විසිරිච්ච ස්වභාවය. අපි හරි පොඩ්ඩක් තවත් විස්තර කරගන්න. විසිරුණා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද සාමි? එක එක අරමුණු පස්සේ යන ගතියද එහෙම නැත්නම් හිතේ ඇතිවන සැලෙන ස්වභාවය. සාමිනාත් ඇත්තරම මේ විසිරුණ ගතිය කියලා කියන්නේ දැන් අපේ මේ සිත් චෛසික දිහා බලපුවාම දැන් මේ සමහර කයිසික තියෙනවා සිතුවිලි තියෙනවා බොහොම හිත තැම්පත් කළේ අරමුණේ හුද්දට දැසගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. එහෙමයි. දැන් අපි සබ්බචිත්ත සාධාරණ කියලා චෛසික හතක් තියෙනවනේ. එහෙමයි. ඒ සබ්බචිත්ත සාධාරණ චෛසික හතෙන් ඇයි අපි කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික කියන්නේ? සබ්බචිත්ත සාධාරණ කියලා කියන්නේ හැම හිතකම යෙදෙනවා. කුසල් සිතෙත් යෙදෙනවා, අකුසල් සිතෙත් ભેදයකින් තොරව යෙදෙනවා. ભેදයකින් තොරව යෙදෙනවා. මොනවද ඒ චෛතසික? පස්ස වේදනා, සංඥා, චේතනා, මනසිකාර. ඒකාග්‍රතා මනසිකාර. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් ඒකාග්‍රතා කියන චෛතසිකයක් විතරයි වැදගත්. මේ ඒකාග්‍රතා කියන චෛතසිකය කුසල් අකුසල් දෙපැත්තම යෙදෙනවා. ආ. එතකොට දැන් හැබැයි මේ කුසල් පැත්තෙන් ගත්තොත් මේක අපි සමාධිය කියලා හඳුන්වනවා. සම්මා සමාධිය. එහෙමයි. ඉතින් එහෙමනම් මේ විසිරිච්ච ස්වභාවයක් ත්‍යාගන ස්වාමීන් වහන්සේ අපිට යථාර්ථය දකින්න බෑ. සාමාන්‍යයෙන් විසිරිච්ච හිතකින් ඉන්න කෙනෙකුට මේ අතපයවත් හරියට තියාගෙන ඉන්න බෑනේ. හ්ම්. දැන් සාමාන්‍ය වාඩි වෙලා ඉන්නකොට උනත් එක්කෝ පොළොවෙන් කකුලෙන් අර පොළොව හාරනවා. නැත්තම් අතපය මිරිකනවා. එහෙම. ඉතින් දඟලනවා. එහෙ බලනවා, මෙහෙ බලනවා. අර සාමාන්‍ය විසිරිච්ච ස්වභාවයකින් ඉන්න කෙනාට මුකුත්ම කරන්න බෑනේ පොතක් පතක් ගත්තත් විසිරීලා ඉන්න කෙනාට කියන්නේ සිතුවිලි විසිරීලා තියෙන්නේ. අපේ මෙහෙම කිව්වොත් දැන් විසිරුණ ස්වභාවය කියලා ඇහෙන් යම් කිසි කලින් දකින ලද රූපයක්, කනෙන් කලින් අහන ලද ශබ්දයක් මුල් කරගෙන අන්න ඒවා ගැන හිත හිතා ඉන්න ස්වභාවයක්ද? නැත්නම් ඒ මොහොතේදී අරමුණු දිහා බල බල ඉන්න ස්වභාවයද? ඇත්තටම ස්වාමීන් වහන්සේ සමහරවිට ඒක විවිධාකාර විදිහට වෙන්න පුළුවන්. එහෙමයි. මේ මොහොතේ වෙන දේවල් වල වුණත් කිසිම අර ඒකට දැස ගැනීම දැන් අපි ආහාරයක් ගන්නකොට පිළිවෙලක් තියෙනවානේ. ඒ පිළිවෙලට ගන්න බැරි ස්වභාවයක් තියෙනවා දැන් විසිරිච්ච කෙනාට. එහෙම. දැන් අර ස්වාමීන් වහන්සේ කියපු විදිහට මේ ආධ්‍යාත්මික ආයතන හරහා ගන්න ඒ බාහිර ආයතන නිසා ඒ විසිරිච්ච ස්වභාවය ඇති වෙනවා. එහෙම. ඉතින් කෙසේ හෝ ස්වාමීන් වහන්සේ මේ සිතෙහි තියෙන නොසන්සුන්තාවය. මේ ඒක අරමුණක පවත්ව ගන්න බැරි ඒක අරමුණක පවත්ව ගන්න බැරි ස්වභාවය තමයි උද්දච්චය කියලා කියන්නේ. එහෙමයි. එතකොට මෙතන මේ උද්දච්චය කියන එක ස්වාමීන් වහන්සේ ඇත්ත වශයෙන්ම අපිට දැන් බැලු බැලමට තේරෙනවා මේක නීවරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ මොනම දෙයක්වත් දැන් හරියට පින්කමක් කරගන්න බෑ නිසාන්ත හිත විසිරිච්ච කෙනෙකුට. එහෙම. දැන් දානමය පින්කමක් කරන්න බෑ, සීල මේ හොඳ සීල ආරක්ෂා කරන්න බෑ, භාවනාවක් මොන විදිහටවත් කරන්න බෑ. දැන් මොකද මේ හිත විසිරිච්ච කෙනා සමහර වෙලාවට දැන් දැන් යාගේ මේ දැන් කුසල් කරන්න ගියත් සමහරලාට ඒක ඒ විදිහට සිද්ධ වෙනවා. අපහනේ එතන හොඳ තැනකට ආවා. මේ දැන් දැනගන්නවා දැන් හිත විසිරුණා කියන එකෙන් අදහස් කරන්නේ අපහනේ මේ අකුසල ඇවිස්සෙන විදිහට විසිරීම. පැහැදිලිව. දැන් අපි මෛත්‍රී භාවනාව ගත්තොත් අපි හන්නේ එතනත් හිත යම්කිසි විසිරුවා හැරීමක් වෙනවනේ. එතන ඒ කියන්නේ මෛත්‍රී සිටිවිල්ල පදනම් කරගෙන අපි දිශා වශයෙන් හැම පැත්තටම අවධානය යොමු කරනවනේ. සාමාන්‍යයෙන් ඒක අකුසලයක් ඉන්නේ. ඔව් ඒක ඇත්තට මෙතනදී බොහොම සංසුන්ව කරන වැඩ වැඩපිළිවෙලක්. සිහියත් එක්ක කරන වැඩපිළිවෙලක්. මෙතන සිහිය කියන එක බිඳුවේ. ඒක ඇත්තෙම නෑ. ඉතින් සමහරලාට අර මේ ඒ භාවනාවකදී ස්වාමීන් වහන්සේ ඒකාන්තයෙන්ම අර ඒකාග්‍රතාවයේ උපරිම කුසල පැත්තේ ඒකාග්‍රතාවය තියෙනවා සමාධිය. එහෙම. දැන් නමුත් මේ උද්දච්ච කුක්කුච්චයේ උද්දච්ච කියන එකේ පැහැදිලිවම ඒ සන්තුන් භාවය නැහැ. එහෙම. සන්තුන් භාවය නැහැ. ඒ නිසා මේ අපි භාවනාවකදී ස්වාමීන් වහන්සේ කියපු විදිහට දැන් මෛත්‍රී භාවනාව වගේ වඩනකොට අපි ඒ විසිරවන ස්වභාවයේ සාන්ත වෙනත් එකක්. එහෙනම් ඒ තුල කුසලයේ වැඩිම වෙනවා. කුසලයේ වැඩෙනවා. අනිත් එක එතන සමාධි ඒකාන්තෙම තියෙනවා. එහේ ඒක එතන මෛත්‍රී සහගත සිටිවිල්ල හිත එකඟ වෙලා තියෙන. එකඟ වෙලා. එකඟ වෙලා අර අපි හඳුර කිව්වාගේ සිහියෙන් යුතුව තමයි ඒ විසිරුවා හැරීම උනත් කරන්නේ. කරන්නේ. දැන් එතකොට නමුත් මෙතන මේ අකුසල පාර්ශිකව කියනකොට ස්වාමීන් වහන්සේ මෙතන තනිකරම නොසන්සුන්තාවය තමයි. ඒ නොසන්සුන්තාවය කියන්නේ අපි හන්නේ කරන දේ හරියට දන්නේ නැහැ කියන එකයි නේද? පැහැදිලිවම සිහිය නැහැ. සිහිය නැහැ. කෙලිම අසතිය තමයි එතන වැඩ කරන්නේ. එහෙමයි. ඒ අසතියත් එක්ක කරන සෑම දෙයක්ම මොනම දෙයක්වත් දැන් අපි දැන් දැන් මේ මොහොතේ වුණත් අපි එතරම් අසහියෙන් මේ සාකච්ඡාව කරොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ නේද ස්වාමීනි? එහෙමයි. ඒ දේවත් හරියට අපිට කරගන්න බෑ. එතකොට සමහර වෙලාවට කියපු දේ මතක නැති වෙනවා. කියපු දේ මතක නැති වෙනවා. ඊට පස්සේ මං කියලා දෙන්න ඕන සමහර වෙලාවට මෙන්න මෙතන ඉඳලා අපි යන්නේ පටන් ගන්න. ඔව් එහෙමත් එහෙම අවස්ථාවල් සමහර වෙලාවට දෙතරදි මුසල්නත් කොක්කුච්චෙත් පහල වෙන්න පුළුවන්. එහෙමයි. ඒ මොකද අපරාධි සහ මට මේක කියන්න බැරි වුණානේ. කියන්න එතන පසුතැවිල්ල. අපි එහෙම ගත්තොත් <laughs> සමහරවල් මේ මේ වගේ සාකච්ඡාවකදී උනා ඒ නීවරණ වැඩ කරන්න පුළුවන්. මට ඇත්තට මතක් වෙනවා ස්වාමීන් වහන්සේ උදත් තැනකට ආවා. මොකද මේ උද්දච්ච කුක්කුච්ච අපි කුක්කුච්ච පසුව තවරමු. ඉස්පීකහ කරනවා. ඒ එතකොට ස්වාමීන් වහන්සේ මේ උද්දච්ච කුක්කුච්ච නීවරණ දෙක ගැන කතා කරනකොට මේ මට මතක් වුණේ මේ මේ උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ දෙක පසුව කුක්කුච්චේ විස්තර වෙනවා. ඉතින් මරණ අපි බලාපොරොත්තු වෙනවා. මේ නීවරණ දෙක ගැන කතා කරනකොට මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ එතකොට උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නෙවෙයි. තෙරුන් වහන්සේ කියලා අපි කිව්වොත් හොඳයි. ඉතින් අනුරුද්ධ තෙරුන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කරනවා සාරිපුත්‍රයන් වහන්සේ මට සාමාන්‍ය කෙනෙක් වගේ නෙවෙයි මට 이르දියෙන් බොහොම පිරිසුදුව 이르දියෙන් ආත්ම 1000ක් විතර බලන්න පුළුවන්. එහෙමයි. ඊළඟට මම බොහොම වීරියකිනුත් ඉන්නවා. ඊළඟට මගේ කය සැහැල්ලුයි. බොහොම පහසෙන් මම ඉදී කිව්වේ මේ පුබ්බේ නිවාසානුඥානෙ. උන්වහන්සේ යුද්ධලාභින්ගෙන් මේ නෑ දිවසින් දිවස් දිවස් සත්‍යංගෙන්. එහෙමයි. ඉතින් දිවසින් මට මේ විදිහට බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟට මම බොහොම වීරියෙන් ඉන්නවා. මගේ සිහියක් තියෙනවා. ඉතින් මගේ කයත් සැහැල්ලුයි. හැබැයි ස්වාමීනි මට තාම බැරි වුණා මේ ආශ්‍රව නැති කරන්න. එහෙම කිව්වහම සරියුත් මහරහතන් වහන්සේ වදාලා පින්නත් අනුරුද්ධයන් වහන්සේ දැන් ඔබ වහන්සේට දැන් මේ වෙලාවේ නිවර්ණ වැඩ කරනවා. දැන් බලන්න කොච්චර මේ සියුම්ද කියලා. එහේ. උන්වහන්සේ වදාරනවා මේ දැන් ඔබ වහන්සේ මට දැන් මතක් කළා මට මෙහෙම සාමාන්‍ය කෙනෙකුට වගේ නෙවෙයි මට මෙහෙම 이르දීෙන් කෙනෙකුගේ මේ කියන්නේ ආත්ම දහසක් දක්වා බලන්න පුළුවන්. එතන සියුම් වශයෙන් ඔබ වහන්සේගේ මාන්නේ වැඩ කරනවා. එහෙම. ඊළඟට කිව්වා දැන් ඔබ වහන්සේ දැන් කිව්වනේ මට මගේ කය පහසුයි, මට වීර්යය තියෙනවා, මගේ සමාධිය තියෙනවා. මට හොඳට සිහිය තියෙනවා. හැබැයි ආයසතුන් වහන්සේ ඔතන උද්දච්ච වැඩ කරනවා. ඔතන සංසුන්තාවයක් තියෙනවා ඔබ වහන්සේ අරක තියෙනවා, මේක තියෙනවා කියලා කියනකොට එතන බොහොම සියුම් වශයෙන් ඔබ වහන්සේගේ නොසන්සුන්තාවය තියෙනවා. එහෙමයි. ඊළඟට ඔබ වහන්සේ දැන් කියනවා මට මේවා ඔක්කොම තිබුණත් තාම මට මේ කාමාසරව, භවආසරව, අවිද්‍යාසරව, ditthාසරව නැති කරගන්න බැරි වුණානේ. අන්න එතන තියෙනවා කුක්කුච්චේ වහන්සේක පසුතැවීම තියෙනවා. ඒ වෙලාවේ ඒ අවශ්‍ය විදිහට සරියුත් මහරහතන් වහන්සේ අනුශාසනාව කළා. ඉතින් ඇත්තම ඒකම පාදක කරගෙන මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ තමන් වහන්සේගේ ඉලක්කය සපුරා ගන්න මහන්සි ගත්තා. ඒ කියන්නේ අපි හන්නේ සමහරට මේ තමා තුළ තියෙන හොඳ කුසල ලක්ෂණ පවා ගැන කල්පනා කිරීම තුළ සියුම් විදියට හිතේ මානෙ ඇති වෙන්න පුළුවන්. ඒ තුළ නොසන්සුන්කම එන්න පුළුවන්. පැහැදිලිවම සංඥාත් වෙන සංසුන්තාවය දැන් හරි දැන් අපි හිතමුකෝ දැන් අපි වීර්යයක් ඇති කරගන්නවා. එහෙමයි. වීර්යයක් ඇති කරන දැන් මම මෙහෙම දරලා හැබැයි මේ මේ යථාර්ථය කරා යන්න මේ වීර්ය නැතුව බෑ. නමුත් මේක හරි බොහොම සමබරව තේරුම් ගන්න ඕනේ. එහෙමයි. දැන් අපි හිතනවා දැන් මෙහෙම කරන්න බෑ මම අද පැය භාගයක් භාවනා කරනවා. දැන් මේ හිතින් සැලසුම් සකස් කරගන්නවා. අද පැය පැය භාගයකින් මම භාවනාව පටන් ගන්නවා. හෙට වෙනකොට පැයක් කරනවා. අනිත් දිනකට අනිවාර්යෙන් පැය දෙකක් කරනවා. සතියක් යනකොට මම පැය පහක් භාවනා කරන්න පුරුදු වෙනවා කියලා මේ සැලැස්මක් හදනවා. එහෙම. ඉතින් භාවනාවට ගියාම ඒක කරගන්න බෑ. ඉතින් එතනට ඇත්තටම අර තියෙන අර වීර්යනේ අතන නිකන් එතන තියෙන සම්පූර්ණ නොසන්සුන්තාවයක්. එහෙමයි. ඒ නොසන්සුන්තාවයේ උඩ සාමනාද කුසලාරම්මණයදී උනා මේ කෙලින්ම අපි ඉලක්කය සපුරා ගන්න මේක හරිම ලොකු බාධාවක් දැන් මේ අනුරුද්ධ මහ ස්වාමීන් වහන්සේගේ මේ කතාවෙන් පැහැදිලි වෙනවා. ඉතින් මේ ඉර්ධියෙන් දසදහසක් ලෝක ධාතුව බලන්න පුළුවන් කෙනා එහෙමයි. ඇත්තටම අර ඒ නොසන්සුන්තාවේ බොහොම සියුම් වශයෙන් තිබුණා. ඉතින් ඇත්තට මේ වගේ මේ සියුම් වශයෙන් මේ කෙලෙස් හඳුනගන්න පුළුවන් ඇත්තට මේ ශාසනය තුළ විතරයි. එහෙනම් අපි හන්නේ මේ මට අපි හඳුරු මේ කරුණු පැහැදිලි කරගෙන යද්දී අහන්න හිතුනේ භාවනා ගුරුවරයෙක් අපේ රටේ ඉන්න ප්‍රකට සහ බොහොම පිළිගත් කර්මස්ථානාචාර්යවරයෙක් විදිහට අපි හාමුදුරුවෝ ගොඩක් දෙනාට භාවනාව උගන්වනවා පුරුදු කරනවා. අපි හන්නේ මේ සමහර අය භාවනා කරනවා නෙමේ කාල රාමුවක් ටයිම් ෆ්‍රේම් එකක් හදාගෙන මම මෙන්න මේ කාලෙදී භාවනා කරනවා. අපි හිතමු විනාඩි 15ක් කියලා. එතකොට අපි හන්නේ එහෙම කාලයක් දාගෙන ඉස්ස මම විනාඩි 15ක් භාවනාව කරනව නැගිටින්නේ නැහැ කියලා හිතුනහම සියුම් විදිහට අපි හන්නේ කාලයත් එක්ක මනස තරඟ කිරීමක් කරන්නේ නැද දැන් කාලේ ඉවර ඇති තව විනාඩි 5ක් විතර ඇති විනාඩි 15ට ඔය ආදී වශයෙන් හිත එහෙම යන්න ඒ එහෙම පෙළඹීමක් එන්නේ නැද්ද අපි හන්නේ හොඳ ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ දැන් මෙහෙමයි අපි ඔක දෙපැත්තක් පේනවා එහෙම මොකද අපි මුල් කාලේ ඉතින් ඇත්තටම පොඩි කාලයක් හදාගන්න එකත් වටිනවා මේ භාවනාවට ප්‍රවේශය හදාගන්න. හදාගන්න ඕනේ. එහෙම. හදාගන්නකම් අපි විනාඩි 5ක් හරි කරන්න ඕනේ කියලා අර මූලික වීරියක් ඇති කරගන්න එපා. එහෙමයි. ඉතින් ඒ වගේ අපි කාලයක් හදාගන්න එකයි පැහැදිලිවම ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කියන පැත්තත් මිනිසුත් වැඩ කරනවා. එහෙම. මොකද දැන් ওই කාලේ අපි ඔළුවේ දාගත්තට පස්සේ දැන් භාවනාව මොකද මේක හරියට වැඩෙන්නෙත් නෑනේ. එහෙම. සාමාන්‍යයෙන් අර මාළුවේ අර දියේ දියේ අතර මාළුවාට වාසස්ථානයේ දියනි වතුරනේ. එහෙමයි. ඒ වගේ ස්වාමීන් වහන්සේ මේ පුත්තජන සත්වයාට තියෙන පංචකාවයම තමයි ආස්වාදය. එහෙමයි. ඉතින් මේ අනිත් පැත්තට ඔක හරව ගන්නවා කියන එක ලේසි නෑ. ඉතින් බොහොම උපක්‍රම ගොඩ දාපු මාළුවෙක් දඟලනවා වගේ දඟලනවා වගේ තමයි මේක මේ නිස්සාරණ පැත්තට යනවා කියන එක. එතකොට ස්වාමීන් වහන්සේ එතනදී අර එතනත් උපක්ලේශයක් උද්දච්චයක් වෙන්න පුළුවන්. මොකද දැන් එයාගේ ඉලක්කය තියෙනවා මට දැන් මේ පැය කාල කරගත්තොත් ඇති. පැය භාග කරගත්තොත් ඇති. මගේ පැය මං කොහොම හරි ඉන්නවා. එහෙම කියලා එතන තනි කරම මේ කාලයක් දැන් එයාගේ කාලෙත් එක්ක විතර්ක කර කර හිටියොත් ඒකාන්තයෙන්ම සාන්ත ඒක එයාට නිවර්ණ ධර්මයක් හැටියට බලපානවා. එහෙමයි. දැන් අපි අහන්නේ දැන් භාවනා කරන කෙනෙක් අපි හිතමු ඔරලෝසුවක් ගැන පියාගන්න යන්නෙත් නැතුව අපි හිතමු මේ මේ ටයිම එකක් හරි මොකක් හරි අරගෙන විනාඩි 15කින් එලාම් එකක් වැදෙන විදිහට තියලා ඉවර වෙලා සම්පූර්ණයෙන්ම කාලය අමතක කරලා ඉවර වෙලා භාවනා කරන. එහෙම කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් එහෙම කරනකොටත් දැම්බෙල් එක වැදෙයි දැම්බෙල් එක වැදෙයි කියලා ඒ මානසිකත්වයද? දැන් මේ සම්මානත කියනකොට මතක් වුණේ දැන් ඒක අපි අර ගන්න විදිහ තමයි. එහෙමයි. හැබැයි සම්මානත දැන් අපි හොඳට දැන් භාවනාවට යන ගොඩක් අය මම දැකලා තියෙනවා. ඉතින් අදිස්ථාන කරගන්න මට හොඳට ටිකක් ඒක කර්මස්ථානය තුළ භාවනා අරමුණ තුළ ඉන්න පුරුදු වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ මම පැයක් අද භාවනා කරනවා කියලා බොහොම සාන්තව බොහොම පැහැදිලිවෙන් මම හොඳට මේ කාලේ ඉතින් පැයකට ඒ පැයක්ම කියන්නේ මට ඒ මේකට හොඳට ගෝචර වෙන කාලේ මම ඉන්නවා කියලා හිතාගෙන ආ විවේකී වාඩි වෙනවා. ඒත් ඇත්තට එහෙම අදිෂ්ඨාන කරලා වාඩි වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ හොඳට අර කර්මස්ථානය තුල යාට ඉන්න පුළුවන්. ඉඳලා යාට බොහොම අර බොහොම ලස්සනට මේ අවදි වෙන්නත් පුළුවන් ඒ කර්මස්ථානයේ තුලින් අයින් වෙන්නත් පුළුවන් හරියට මේ තමන් අපේක්ෂා කරපු අදිස්ථාන කරපු ඒ කාලේ මේ ඇත්තරම ඒ විදිහට යොදා ගන්න පුළුවන්. එහි දැන් අර සාමාන්‍ය අපහන් මම ප්‍රායෝගිකව අත්හදා බලලා තියෙනවා මේ දැන් රැයට නිදා ගන්න සැතපෙන්න ගියාම මේ ඕනනම් නලලට අත තියලා හතර සැරයක් කරනවන්න මං උදේ හතරට හැරෙනවා කියලා තුන් සැරයක් අදිෂ්ඨාන කරගෙන නිදාගත්තට පස්සේ අපහන් සැතපුණාට පස්සේ එලාම් එකක් ඕන නැහැ හරියටම ඒ වෙලාවටම හැරෙනවා. හැරෙනවා. හැබැයි තව විනාඩි 5ක් ගත වෙනවා කියලා හිතුවොත් සමහරට 6 වෙනකම්ම ගත වෙනස්සා තියෙනවා. දැන් ඇත්තටම සාමාන්‍යයෙන් දැන් ඒක ඒක පැහැදිලි අදිස්ථානයක එහෙම තියෙනවා. දැන් අර මට මතක් වුණේ දැන් අතන උද්දච්චය කියන නීවරණයත් අතන වැඩ කරන්න පුළුවන්. දැන් බලන්න සමහර අපි ඉතින් ගමනක් යන්න එහෙම තියෙනකොට දැන් ඔය පුංචි කාලේ එහෙම අපිට ට්‍රිප් එකක් යන්න තියෙනකොට එහෙමයි. ඉතින් පහවදා උදේ පහට යන්නේ එළි වෙනකන් වෙන්ද යන්නේ. එහෙමයි. ඉතින් මොකද අර අර තරකේ අර ඇවිස්සලා වැඩි. එහෙනම් අර රබර් බෝලේ වගේ තමයි. දැන් අර ගමන ගැනම එතකොට අපි හිතා ගන්න තියෙන එහෙම නෙවෙයි. මේක බොහොම සැහැල්ලුවෙන් බොහොම සාමයෙන් මේක යාප්පුවෙන් ගන්න ඕනේ දෙයක් දෙහිත. එහෙම නැතුව මේක අනවශ්‍ය පීඩනයක් එල්ල කරන්න හොඳ නැහැ. අනවශ්‍ය පීඩනයක් එල්ල කරන්න හොඳ නැහැ. දැන් වීර්ය කියලා හිතාගෙන අපි පුදුම විදිහට මේක මේ මේ තුල ඉන්න ගියොත් අනිවාර්යයෙන්ම උද්දච්ච කුක්කුච්චේ තමයි ගොඩක් අයට වැඩ උද්දච්චේ තමයි වැඩ. ඒ කියන්නේ අපි හන්නේ මේ වීරිය කියන ඉන්ද්‍රිය ධර්මයට ප්‍රතිපක්ෂ අකුසල සිතිවිල්ලක් විදිහට මේ උද්දච්චය ඇති වෙන්න පුළුවන්. පැහැදිලිවම සමහත් වීරිය හොඳට තියෙනවා නම් මේ සමාහිත භාවයක් විශේෂයෙන් බලපානවා. එහෙම සමාධිය. එහෙම. ඉතින් වීරිය සමාධිය ඉතින් ඇත්තට ඒවා එකටම යන ධර්ම. මොකද දැන් ආතාපි සම්පදානු සතිමා කියන්නේ එතනින්ම පැහැදිලි වෙන්නේ මේ ඒකාග්‍රතාවයට මේ තුනම අවශ්‍යයි. අවශ්‍යයි කියන එක. එහෙමනම් ඇත්තටම මේකට ප්‍රතිපක්ෂව යන ධානාංග හැටියට ඒකාග්‍රතාවයේ සඳහන් කරන්න පුළුවන්. එතකොට කුසල අකුසල සිටිවිලි වල හිත විසිරීලා යන ස්වභාවයද විශේෂයෙන්ම අකුසලය වැඩෙන විදිහට සිත විසිරීලා යන ස්වභාවය තමයි මෙතනදී උද්ධච්ච කියන නමින් හඳුන්වන්නේ. ඒක නීවරණ ධර්මයක් හැටියට පැහැදිලි කරලා තියෙනවා. ඒතර අපි හන්නේ කුක්කුච්ච කියන වචනයත් අපි විග්‍රහ කරගත්තොත් ස්වාමීන් කුක්කුච්ච කියලා කියන්නේ ඇත්තටම පසුතැවිල්ල. පසුතැවිල්ල කියලා කියන්නේ දැන් කුසල් කරගන්න බැරි වුණා කියලා පසුතැවෙනවා. අපි අහන්නේ දැන් කුක්කුච්ච කියනවා කුක්කුස් කියන වචන සැකයක් එක්ක එහෙම වචනක් නෙමෙයි. ඒක මෙතන පසුතැවිල්ල. මොකද දැන් කුක්කුච්ච කියන එක දැන් අපිට එහෙම වුණොත් අපිට මේ ඒක සැකේ සම්පූර්ණ විචිකිච්ඡාවට යනවා. එහෙමයි. මේක ස්වාමීන් වහන්සේ තියෙන මේ පසුතැවිල්ල කියන එක. අපිට දැන් සමහර මිනිස්සු කියන්නේ හරි වැඩේ මේ අපිට පුළුවන් කාලේ කුසල් කරගන්න බැරි වුණා කියලා මිනිස්සු පසුතැවෙනවනේ. හැකයක් නෙවෙයි එතන තියෙන්නේ. පසුතැවීමක්. අර කියන්නේ පශ්චාත්තාප වෙනවා කියන්නේ. එහෙම. එතකොට ඒ කියන්නේ ඇත්තටම ඒ පසුතැවිල්ල. ඊළඟට කුසල් කරගන්න බැරි වුණා කියලා පසුතැවෙනවා. ඊළඟට ස්වාමීන් මෙහෙම එකක් ගන්න බැරිද? දැන් පවක් පවක් වුණාද කියලා සැකයක් වගේ. එතන එතන සැක දැන් පසුතැවිල්ල මිස්ටි අනිත් පැත්ත ගත්තාම දැන් එතන සැකේ ඒක වෙනම එකක්. අපි අනිත් පැත්ත ගත්තාම දැන් කුසල් කරගන්න බැරි වුණා කියලා පසුතැවෙනවා. එහෙම. අනේ මගේ මේ අකුසලයේ සිද්ධ වුණා කියලා පසුතැවෙනවා. එහෙමත් දැන් මිනිසුන්ට තියෙනවා. එහෙම. ඒ සාමාන්‍යයෙන් අර යෞවන කාලේ, තරුණ කාලේ ඔය පසුතැවීම අකුසලයේ සිද්ධ වුණා කියලා පසුතැවෙන එක. හරි. ඔව්. සිද්ධ වුණාද කියලා ඔව් වුණාද කියලා ඇති එහෙම වෙනවා නේද? ඒකත් ස්වාමීන් වහන්සේ පසුතැවීමක්. මොකද දැන් ඔය උද්දච්ච කුක්කුච්චයට තියෙන ප්‍රතිකර්මයක් තමයි ස්වාමීන් වහන්සේ මේ විනයේ පකතඤ්ඤතා. කියන්නේ විනය පිළිබඳව ධර්මයේ පිළිබඳව හුත්ත දැනුමක් තියෙනවා නම් එහෙම සැකයක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. එතකොට දැන් අපි මෙතන පැහැදිලිවම දැනගන්න ඕනේ කුක්කුච්චය කියලා කියන්නේ කුසල් කරගන්න බැරි වුණා කියලා තියෙන පසුතැවිල්ල අකුසල් මේවා සිද්ධ වුණා කියලා තියෙන පසුතැවිල්ල. හැබැයි ස්වාමීන් තවත් එකක් තියෙනවා. දැන් මේක යථාව කුක්කුච්ච. අයථාව කුක්කුච්ච කියලා එකකුත් තියෙනවා. ඒ කියන්නේ සමහර අයට අනේ මේ අකුසලයේ කරගන්න බැරි වුණා කියලා පසුතැවෙනවත්තක් තියෙනවා. ඒ කියන්නේ මට ගහගන්න බැරි වුණා නේ මෙයාට මට හරියට දෙකක් කියාගන්න බැරි වුණා නේ කියලා. අන්න එහෙම අවස්ථා තියෙනවා. දැන් සමහර දැන් මත්පැන් බීපු වෙනදි මිනිස්සෙක් දැන් සමහර පසු කාලේ වයසට ගිහිල්ලා මේ මත්පැන්ට පොඩි ආසාවක් ඇති වෙනවා. ඉතින් අපිට තරුණ කාලේ පොඩ්ඩක් බොන්න බැරි වුණානේ කියලා ඉතින් එහෙම පසුතැවෙනවත්තක් තියෙනවා. එහෙම එහෙම. ඊළඟට දැන් සමහර මට දැන් ඇත්තටම ධර්ම ප්‍රචාර කටයුත්තකට ගිය වෙලාවේ එක මේ ඇමරිකාවේ ඉන්න අපේ ලංකාවේ අම්මා කෙනෙක් කිව්වා මේ දැන් ඒ අම්මා දැන් ගොඩක් වයසයිලු. ඉතින් ඒ අම්මා දැන් මට ඒ ප්‍රශ්නේ තියෙන කෙනා නෙවෙයි කිව්වේ. එයාගේ යාළුවා තමයි මට මේ ප්‍රශ්නේ කිව්වේ. ඉතින් ඒ අම්මා දැන් ගොඩක් වයසයි. දැන් ඒගොල්ලෝ අර විවාහ කරලා බිලා තියෙන අම්මලා අර කතා කරලා ප්‍රොපෝසල්. ඉතින් දැන් මේ වයෝවෘද්ධ අම්මා කියනවලු දැන් හරි වැඩේ අපිට පුළුවන් කාලේ මේ අපිට ආදරය කරන්න බැරි වුණා. හ්ම්. දැන් බලන්න පසුතැවෙන හැටි අකුසලයටත් මේක දයා පසුතැවෙනවා මේ ඒගොල්ලෝ දැන් මේ මගේ ප්‍රශ්නේ අහපු එක්කෙනා අහන්නේ ස්වාමීන් වහන්සේ මේ ඒ සුදුසු කාලේ හැමදේම කරන්න ඕනේ නේද කියලා තමයි ඒගොල්ලෝ මේක ගන්න. ඉතින් ඇත්තට මේක ඒ කියන්නේ දැන් මේ ආච්චි අම්මා වයසක එක්කෙනෙක් සමහරට 100 මැරිලත් ඇති. 100 මැරිලත් ඇති. එතකොට අර මැරිච්ච 100ට ජීවත් වෙලා ඉන්න කාලේ හරියට සලකන්නේ නැතුව. සලකන්නේ නැතුව. ඒක අම්මලා කසාද බඳලා දුන්නට ඔහේ ඉන්නවා. ඉතින් ඒක ප්‍රෝල් ජීවිත ගත වෙන්නේ නැති. දැන් තනියෙන් ඉන්නකොට දැන් මොනවා හරි දැන් තමයි ඒ පසුතැවිල්ල අපේ හැන්නේ අර වගකීම් ඉෂ්ට කරපු නැති හින්දා හිතට ආපු එහෙම වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි ස්වාමීන් දැන් මෙතන කියන්නේ තියෙන්නේ සමහර අයට ඒකාන්තයෙන්ම අකුසල් සිද්ධ කරගන්න බැරි වුණා කියලා මිනිස් සමහර පසුතැවෙන අවස්ථා තියෙනවා. එහෙමයි. දැන් එහෙම දැන් අපි හිතමු ඉලක්කයට වෙඩි තියෙන කෙනෙක් සත්තුන්ට අයියෝ මට මේ සතාට වෙඩි තියන්න බෑ නච්චි. ඉලක්කේ වැරදුනහම ඉලක්කේ වැරදුනානේ කියලා තියා. එතකොට එහෙමත් මේ පසුතැවිල්ල එනවා. එහෙමයි. සමහර වෙලාවට ස්වාමීන් දැන් කුසල් කරපු අය අපරාධේ මම ওই කුසලේ කරේ ওই පන්සලට දාන දුන්නේ අපරාධේ. එහෙම මිනිස්සුන්ගේ අතින් කියන අවස්ථා තියෙනවා. හ්ම් හ්ම් හ්ම්. මම දන්නවා නම් ওই හාමුදුරන්ට සලකන්නේ උතෙන්ට සලකන්නේ අතෙන්ට දෙන්නේ ඒ පසුතැවිල්ල කියන්නේ අයතාව. අයතාව. ඒ කියන්නේ මේ අර නිකන් ස්වභාව අයතාව කුක්කුච්චය. අයතා අවතාව කුක්කුච්චේ. යතාව කුක්කුච්චේ නේ මේක ඇත්තරම එහෙ. මේක මේ නොගැලපෙන විදිය. නොගැලපෙන විදිය. එහෙම. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් ඒ කුක්කුච්චයත් අපිට තව විස්තර කරලා දෙන්න අපි හන්නේ මේ නොගැලපෙන මේ කුසල පැත්තේ හොඳ පැත්තේ කුක්කුච්චයන්. ඔව් දැන් ඇත්තටම හොඳ දැන් ඇත්තටම අපි සාමාන්‍ය තියෙන ස්වභාවයේ කුක්කුච්චය ගත්තාම අපිට ස්වාමීන් වහන්සේ දැන් ඇත්තට බොහෝ සෙයින් අපි දැකලා තියෙනවා අම්මලා හැම කියනවා නේ බොහන්සලා ගත කරන ජීවිතේ අපිට ඒ කාලේ බැරි වුණානේ අපිට මේ වගේ මේ කල්යාණ මිත්‍රයෝ නැති වුණානේ. ඒතෝ ඒ විදිහට මහානදම් පුරන්න දැන් ගොඩක් අය මේ ඒ දැන් ඉතින් කියනවා කියන්නේ අපිට මේ කුසල් කරගන්න බැරි වුණා අපිට වයස මදි වුණා. එහේ සමහරුන් මට පැහැදිලි වුණා නේ අපිට මේ බණ මේක කලින් අහගන්න බැරි වුණා නේ. හරි සාන්ත. ඔය වචන නම් හැමෝම අපි කියන කතාවක්. අපිට මේ අපේ මේ අපිට මේවා මේ අපිට මේ සීය තියෙන කාලේ අපිට මේවා හරියට ඔළුවට ගියා නම් අපි අද කොච්චර තැනකට යනවද? ඒ ඇත්තට එහෙම සමහරු ඕක හිතාගෙන ඉන්නවා. ඔහොම කිව්වහම ඒක ලොකු දෙයක් කියලා. නමුත් ඒක සම්පූර්ණව එහෙම නොකලතු දෙයක් පසුතැවීමක් පසුතැවීමක් මොකද ඒක අකුසලයක් අකුසලයක් පැහැදිලිම අකුසලයක් එහෙ එතකොට දැන් ස්වාමීන් වහන්සේ දැන් ඊළඟට දැන් කුසල් කරගන්න බැරි වුණා කියන ඔය පසුතැවීම අද ගත්තාම සෑහෙන අයට ඔක තියෙනවා එහෙම අනේ අපිට කුසල් කරගන්න බැරි වුණා අපි කුසල් කරගන්න කාලෙමදි එහෙම නෙවෙයි හිතන්න ඕනේ දැන් මේ ලැබිච්ච කාලේ දැන් අපි මේ බොහොම කල්පනාකාරීව අනේ මම දැන් විච්ඡදේ වුණාය අනිත්‍යයි එහෙම ඉතින් මම දැන් ඉඳලා කොහොම හරි මම ශනිකෝ මේ වැඩේ කරගන්නවා. අර දැන් අර ධම්මාරාම ස්වාමීන් වහන්සේ අර දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ අර පිරිනුවන් පාන්න අන්තිම මොහොතේදී ඔව් අන්තිම මොහොතේ ආයු සංස්කාරය අතහැරියාම අනිත් ස්වාමීන් වහන්සේලා දැන් පුත්තජන ස්වාමීන් වහන්සේ තැන් තැන් වල එකතු වෙලා කතා කරන්න ගත්තා හරි වැඩේ දැන් මොකද වෙන්නේ අපිට එහෙම ශාසනයේ කවුද මේ නායකත්වය අරයි යන්නේ එහෙම ඉතින් අපිට කවුද පිළිසරණ වෙන්නේ ඉතින් ධම්මාරාම හාමුදුරු කල්පනා කළා දැන් මමත් ප්‍රමාදීව හිටියා තමයි ධම්මාරාම හාමුදුරු හිතුවා මමත් හිටියා තමයි දැන් මම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මම බුදුරජාන් වහන්සේ පිරුණම් පාන්න කලින් මම නිකලෙස් වෙන්න ඕනේ. මම නිවන් දකින්න ඕනේ. එහෙම හිතලා මේ ස්වාමීන් වහන්සේ මොකද කරේ? සම්පූර්ණයෙන්ම වැඩවලින් අයින් වුණා, කතාවෙන් අයින් වුණා, නින්දෙන් අයින් වුණා, ඝන සංගණිකාවෙන් එකට එකතු වෙලා ඉන්න තියෙන කැමැත්තෙන් අයින් වුණා. දැන් මෙහෙම අයින් වෙලා අයින් වුණා, අයින් වෙලා මේ ස්වාමීන් වහන්සේ ප්‍රතිපත්ති පුරුවා. ප්‍රතිපත්ති පුරනකොට ධම්මාරාම හාමුදුරන්ගේ යාළු බිත්තුන් වහන්සේලා පුතක් දාලා ඒකල බලුවා මොකද්ද මේ ධම්මාරාමයට හැදිලා තියෙන ලෙඩේ මේ එකට ඉඳලා මේක පාරම වෙනස් වෙලා. එහෙම. ඉතින් ඒගොල්ලෝ ඒක ගත්තේ අනිත් පැත්තට. මේ බුදුරජාණන් වහන්සේ අපවත් පිරිනුවන් පානවා කියලා මේ මිනිස්යාට කිසි ගාණක් නැහැ. කිසි ගාණක් නැහැ, කිසි පපුවක් නැහැ. කොහොමද කියන්නේ? හරි ආත්මార్థකාමී. එහෙම. අද වගේම තමයි. එහෙම. ඉතින් අන්තිමට අර පිරිනුවන් පාණ්ඩ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ ළඟට මේ කතාව ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධම්මාරාම හඳුරගෙන ඇහුවා මොකද්ද මේ ධම්මාරාම කියන කතාව ඇත්තද? අනේ ස්වාමීන් එහෙම දෙයක් නෑ මම මේ ස්වාමීන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් මම යථාර්ථය දකින්නයි මම උත්සාහවන්ත වුණේ. ඉතින් අර ඉතින් බලන්න දැන් අර දැන් උන්වහන්සේ වෙනම පැත්තක්. එතකොට දැන් අර ස්වාමීන් වහන්සේලා හිතුවේ අර වෙනස්ම විදියක්. එතකොට ඉතින් මේ අර පසුතැවීම අපේ බොහෝ දෙනා දැන් අපි මොකක් හරි දැන් අපි හිතමු දැන් තමන් හොඳටම යන විහාරස්ථානේ මොකක් හරි වහන්න වුණා. අයියෝ මට මේ විහාරස්ථානෙට දැන් මං ඉවරයි මම ප්‍රතිපත්ති පුරලා ඉවරයි. එහෙමනේ මිනිස්සු අර පසුතැවෙන එකට මාර්ගය හදා ගන්න කොහොමද? මොකද මේ පැත්තට දැන් ඒක සාධාරණීකරණය කරනවා. මොකද දැන් මට ප්‍රතිපත්ති පුරන්න බැරි වුණේ මට භාවනා කරන්න බැරි අතර නැති වෙච්ච නිසා. ආවල් හාමුදුරු රට ගිය නිසා. දැන් මට දැන් කරගන්න දෙයක් නැහැ කියලා ඒකම කිය කිය පසුතැවෙනවා. එහෙම නෙවෙයි ස්වාමීන් වහන්සේ මේ ලැබෙන අවස්ථාවේ බොහොම සිහියෙන් ඉඳගෙන කුසල් කරගන්න ඕන තරම් අවස්ථා තියෙනවා. එහෙම. අපි අහන්නේ තවත් දෙයක් මම දැනගන්න ඕන මේ සම්ම පසුතැවීම සම්බන්ධයෙන්ම දැන් කළ වැරදි සහ නොකළ කරගන්න බැරි වුණ සහ බැරි වෙයි කියලා හිතන මේ හොඳ දේවල් ගැන පසුතැවිලි වීම වෙනවනේ. එතකොට මේ පසුතැවිලි වෙන එකනා අපි අහන්නේ එක වර්තමානයේ ජීවත් වෙන කෙනෙක් නෙවෙයි නේද මනසේ? පැහැදිලිවම සාන්නස. ස්වාමීන් හොඳ තැනකට ආවා. දැන් ඇත්තටම ඔතන තමයි අපි එන්න ඕනම තැන. එහෙමයි. මොකද සම්හාස අපි අතීතෙන් ජීවත් වෙන්නේ නැත්නම් බුදුරජාණන් දේශනා කළ අතීතයේ වික්ෂුන් මහතලට අතීතෙන් ජීවත් වෙන්න එපා. එහෙමයි. අනාගතෙන් ජීවත් වෙන්න තමයි මේ මොහොත වර්තමානයේ. එහෙමයි. වර්තමානයේ ස්වාමීන් වහන්සේ සිහියෙන් ඉන්නවා නම් අත වර්තමානයේ ඉන්නවා කියලා කියන්නේ සිහිය. එහෙමයි. ඒ සිහියෙන් ඉන්න කෙනාට ස්වාමීන් වහන්සේ හරියම සතුටින් ඉන්න පුළුවන්. එහෙම අර කිසිම පසුතැවිල්ලක් නෑ අනාගතේ මෙහෙම වුණා අරම වුණා වෙනවා එහෙම කියලා පසුතැවිල්ලක් නෑ අතීතේ මෙහෙම වුණාය අරක වුණාය මේක වුණාය ඉතින් ගොඩාක් අය මේක සාධාරණීකරණය කරන්න යනවා තමන්ගෙන් වෙච්ච වැරදි අර කියන වර්තමානයේ ඉන්දියාට හැකියාවක් නෑ ඒ වගේම භාවනා දියුණුවක්වත් නෑ ඉතින් අර අතීතයෙන් හිත හිතා සමහරුන්ගේ පුදුම ලෙඩක් කියලා මට හිතෙනවා මේ මොකද ඊ අතීතේම හාරවුස උස උස මේ ඒ කියන්නේ තවත් සමහරු අර ඒ අතීතයේ කරපු වැරදි ගැන කියවලා නිකන් පාපෝච්චාරණයක් වගේ කියලා හිතේ බර අඩු කර ගැනීමක් වගේ දේ කරන්නේ. ඔව් එහෙමත් මගේ අතින් මෙහෙම එකක් වුණා මම දැන් 10000 ගණන් වාරයක් මෙරි මෙරි උපදිනවා මං කම්පා වෙනවා. එහෙම කියලා අනිත් අහගෙන ඉන්න කෙනෙකුට එහෙම එකකුත් තියෙනවා සම්මත. ඒතර පැති කීපයක්ම තියෙනවා. එහෙම. ඒ පැති කීපෙම අපි ස්වාමීන් වහන්සේ මේ මතු කරපේක හොඳයි. අපි ගත්තොත් දැන් පළවෙනි පැත්ත අපේ අතින් වරදක් වුණාම අපි ඒක ඇත්තට පාපොච්චාරණය කරන ක්‍රමයක් අපේ ධර්මයේ තුල තියෙනවා. එහෙම. අපි උපසම්පදා බිතුන් වහන්සේලාට මොනවා හරි ආපත්‍යක් වුණාම අපි සංඝාසයේ සමපත්‍යක් වුණාම අපි ස්වාමීන් වහන්සේ ඉන්නේ විහාරේ ඉන්න සියලු ස්වාමීන් වහන්සේලාට ඒ වරද මතක් කරන්න එපා. එහෙමයි. ඒ මොකද ඒ ආයත සංවරය පිළිටන්න කරන ක්‍රමවේදයක්. පසුතැවීමක් නෙවෙයි. ඒ විච්ඡදේ අපි මේ ආයත වරදක් විදිහට දැකලා පිළිගැනීම. දැකලා පිළිගැනීම. ඒතර ස්වාමීන් වහන්සේ දැන් අර ඔය වර්ධවල් නිතරම ඒක කී කියා පැවෙනවා කියන්නේ වෙන පැත්තක්. එහෙම. දැන් ඒක ඇත්තට විය යුතු දෙයක් නෙවෙයි. දැන් සමහරලාට දැන් එහෙම වෙනවා නම් දැන් වර්ධ ඔය ඔය කියන කියන ගානට පිරිසුදු වෙනවා නම් හරියට ඉතින් ඒක මට නම් හිතෙන්නේ අර අර බ්‍රහ්මණය අර දියේ බීබී අර පෞසෝදන වගේ නිකන් එහෙම මානසිකත්වයක් නෙවෙයි තියෙන්නේ. එහෙම කිව්වයි කියලා ඒ වර්ධ කිසිසේත්ම ඒක සමන වීමක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. සහ මේ අතීතයේ කරපු ක්‍රියාව චේතනා වශයෙන් වැඩි කර ගැනීමක්. වැඩි කර ගැනීම. මොකද අන්න එකයි දැන් අන්ත එක දැන් අපි කුසලය දැන් සාමාන්‍යයෙන් බලන්න දැන් කුසලය එක වතාවක් අපි කුසලයක් කරලා ඒක සියක් වතාවක් මෙනෙහි කළොත් සියක් වතාවක් ආනිසංස ලැබෙනක ධර්මයේ සඳහන්. සඳහන්. ඒකම අකුසලයේ උනත් සාමාන්‍යයෙන් අපි අකුසලයේ හිතන හිතන වාරයක් පාසා ඒ වැඩ කරන්නේ අකුසල දවන්. එහෙමයි. ඒකේ අර විපාක දෙන ශක්තිය තව තව වැඩි වෙනවා. ඒ නිසා අකුසලයක් වුණාම කළ යුතු හොඳම දේ තමයි සම්හාස ඒක අමතක කරලා කුසලාරම්මණයකට හිත දාගමු කරගන්න එක. ඒක එහෙම නැතුව අමතක කරන්නත් ඕන වරද අකුසලයේ අකුසලක් විදිහට දැනගැනීමෙන් පස්සේ නේද අපි හන්නේ. ඔව් පැහැදිලිවම. මොකද නැත්තම් මේ අකුසල අමතක කර කර කර ආමයාම ඕන දෙයක් කර කර අමතක කරපම ඔක්කොම ඉවරයි කියලා එහෙම හිතන්න. එහෙම එහෙම කපටිකමට මේක ගිහිල්ලා බෑ. වරද වරදක් විදිහට දැකලා ආයෙ මම මේක කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගෙන ඊට පස්සේ අමතක කරනවා. ආන්න හරි. ඒ විදිහට අමතක කරන්න පුළුවන්. ඒක ලොකු දෙයක්. අන්තික සම්මත අර දැන් අපි මේ උද්දච්ච කුක්කුච්චයෙන් සම්මත මිදෙන්න හරි සතුටෙන් ඉන්න ඕන. එහෙම. සතුට කියන්නේ මේ පංචකාමයෙන් ලබන සතුටකින් නෙවෙයි ඇත්තටම කුසල ආරම්මන. දැන් අර බලන්න අර අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට වදාරන මේ කයෙන් වචනයෙන් සිතින් වෙන හොඳ දේවල් මෙනෙහි කර කර බොහොම සතුටෙන් ඉන්නවා නම් කුසල ආරම්මණයෙන් ඉන්නවා නම් එයාට මේ නිවර්ණ සෑහෙන ඈත් කරගන්න පුළුවන්. දැන් අපි හැම වෙලේම දුකෙන්, දුම්නසෙන් අරක වුණාද, මේක වුණාද. ඒ විදිහට ඉන්න ගත්තාම ස්වාමීන් වහන්සේ නොසන්සුන්තාවයත් නිකම්ම වැඩක් ඇති වෙනවා. ඒ ඊළඟට මේ පසුතැවිල්ල අනිවාර්යයෙන්ම ඒ නොසන්සුන්තාවය එනකොටම පසුතැවිල්ල ඇති වෙනවා. දැන් අපි සමහරවිට දැන් අපි කතා කරන්න ගියම් බලන්න. එහෙමයි. කතා කරන්න ගියාම දැන් ඔන්න අපි කතා කරගෙන ඉන්නකොට දැන් අපිටම හිතෙනවා පරාදේ. මේ වචනේ කියවුනේ නැත්තම් හොඳයි. අර බලන්න එතන කනකර නීවරණ වැඩ කරනවා. ඉතින් එහේ මේ පසුතැවිල්ලත් එක්කම හිතම සතුට වෙනවා. ඒ නිසා තමයි මේ නීවරණ මේ ධර්ම දෙක අර එකට ගැට ගහලා තියෙන්නේ මේ යම් කිසි තැනක පසුතැවිල්ල එනවනම් ස්වාමීන් මේ කාන්තෙන් එතන නසන්තුන්තාවය තියෙනවා. එහෙම. අපි යන්නේ තවදුරටත් පැහැදිලි කරගන්න ඕන අර අයත්තාව කුක්කුච්චය කියන එක සඳහන් කරාම හඳුරු මතක් කළා මේ සමහර වෙලාවට මේ කුසලය පිළිබඳවත් පසුතැවිලි වෙන ස්වභාවය ගැන මේ ඒ කියන්නේ මගේ අතින් මෙහෙම කුසලයක් වුණා කියලා සමහර වෙලාවට ඒක ඒක අපරාධි දානි දුන්නේ අපරාධි මම මෙහෙම සිල් ගත්තේ කියලා එහෙම ඒක අයතාව ඔව් දැන් ඇත්තටම සාමාන්‍යයෙන් අයතාව කුක්කුච්ච අපිට මෙහෙම ගන්නත් පුළුවන් දැන් බලන්න ඉස්සර අපි ළඟට ඇවිල්ලා හොඳට සිල් සමාදන් වෙලා බණ අහලා හොඳට සම්බුද්ධ පූජා පවත්ලා පිරිච්චියපු අය එහෙම හතර පිරිත් කියන අපේ ස්ථානවල එහෙමනේ ස්වාමීන් වහන්සේ. ඉතින් අපි පිරිත් සජ්ජායනා කරන අපේ ස්වාමීන් වහන්සේත් එහෙමයි. ඉතින් අපි මේ තේරවාද සම්ප්‍රදාය අනුව අපි මේ වැඩ ටික කරගෙන යන එහෙම ස්වාමීන් වහන්සේලා. ඉතින් අපි ළඟට එන ශ්‍රාවකයෝ විශේෂයෙන් ගිහි ශ්‍රාවකයෝ මටම ඇවිල්ලා කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඉතින් අපිට ඔබ වහන්සේත් මතක් වෙනවා. ඔබ වහන්සේ ගැනත් හරි දුක හිතෙනවා. දැන් මේ මොකද මේ ධර්මය හම්බෙලානේ. ආහා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ දැන් ඔය සම්බුද්ධ පූජා තීතියක් ඉතින් ඔය මේ ওই පිරිස් අධ්‍යයනා කර කර ඉතින් අනේ ස්වාමීන් වහන්සේ ඉතින් ඔය වැඩක් නැහැ. අපිටත් හිතෙනවා අපි ඒ කාලේ මොනවද කරේ හරි අපරාධේ. අර බලන්න අර තමන් කරපු කුසලෙත් අර ඒ පිළිබඳව පසුතැවෙන. පසුතැවිලි වෙනවා. ඉතින් ඕක තමයි අයතා කුකුච්චේ කුකුච්චේ කියලා කියන්නේ. ඉතින් ඒකට ස්වාමීන් වහන්සේ ඕක අද අපේ මේ අධර්මයක් එක්ක අද මේ ධර්මයේ වගේම ස්වාමීන් වහන්සේ පුදුම අධර්මයක් තියෙනවානේ. ව්‍යාප්ත වී කියන. ව්‍යාප්ත වී කියන. ඒකට ඒ අධර්මයේ තුල ඔය අධර්මයට ගිය හැම මිනිසයාම තමන් අර ඉදිච්ච කුසල ක්‍රියාවලට බඳින යුගයක් මේ කාලේ. ඒක අයතාව කුක්කුච්චය. අයතාව කුක්කුච්චය. ඉතින් ඊළඟට ඒ වගේ ස්වාමීන් වහන්සේ බෝධි පූජා තියෙන ඒවත් කියනවා. ඉතින් එහෙමනම් ස්වාමීන් වහන්සේ එක ඉරෙන් තථාගතයන් වහන්සේ මේ ආමිෂය සුදුසු නැහැ කියලා කපලා දාන්න බෑ. එහෙම. ඒත් උන්වහන්සේ එතන බැලුවේ උන්වහන්සේගේ මහා කරුණාව. එහෙම. උන්වහන්සේට අපි පූජා කරන ද වෑංජන 32ක් සහිත සම්බුද්ධ පූජාව පූජා කළත් උන්වහන්සේට ඒකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ නේ. එහෙම. උන්වහන්සේ එතන ඒ අනුදැන වදාලේ ඒ පූජාව තුළ අපේ සිතේ පහළ වෙන කුසල චේතනා අපේක්ෂාවෙන් තමයි බුදුරජාණන් තේදී අනුදැනව දාලා. එහෙනම් අපෙන් දැන් කවුරු හරි දායකයෙක් කිසියම් පූජාවක් කරනවා. අපි හිතමු ඉදමක් හරි එහෙම නැත්නම් පන්සලක් හරි ස්වාමින් වහන්සේ නමකට අවශ්‍ය දෙයක් හරි එහෙම නැත්නම් වැඩිහිටි නිවාසයකට මොකක් හරි යමක් පූජා කරනවා. ඒ පූජා කරාට පස්සේ ඒ කෙනාට යම්කිසි හිතේ කලකිරීමක් හරි මොකක් හරි ඇවිල්ලා අර පූජා කරපු ක්‍රියාව පිළිබඳව එයා පසුතැවෙන අපරාධි මම මේක දුන්නේ අපරාධේ ඒකත් ඔය කියන පැහැදිලිව සම්නත් ඒකත් දැන් අප දැන් දෙන්න ඉන්නවනම් දෙයක් දැන් දෙන්න ඉන්නවනම් අපි හිත මොන හරි කාගෙන් හරි දැන් සමහරලාට අපි යමක් පරිත්‍යාග කරන්න ඉන්නකොට සමහරවිට අර ඕක ඉතින් අර ඒ සද්ධාව පහළ වෙන වෙලාවනේ. එහෙමයි. ඒ වෙලාවේ ඒ දේ කරගන්න ඕනේ. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ කුක්කුච්චය කෙනෙක් ඇති වෙලා අනේ ඕන්නේ. ඕවා මොකටද දෙන්නේ? නැත්තම් කෙනෙක්ගෙන් අහනවා. කවුරු හරි ඇවිල්ලා කියනවා. අකුසලයට එහෙමත් දේවල් වෙනවනේ. එහෙමයි. කෙනෙක් ඇවිල්ලා කියනවා දැන් අපි හිතමු උපසම්පදා භික්ෂුවකට නම් ස්වාමීන් වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් තව භික්ෂුන් වහන්සේ නමකට ලැබෙන්න තියෙන ලාභයක්. අපි එහෙම හිතමුකෝ. එහෙමයි. ඒ ලාභය වලක් දැන් දායකෙක් මොකක් හරි ලාභයක් දෙන්න බලාපොරොත්තු වෙනවා මොන හරි දෙයක්. එහෙම. ඒත් අපි හිතමු තව උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් නෑ ඒ වැඩක් නෑ ඒක දෙන්න එපා තේරුමක් නෑ. එහෙම කියලා කිව්වොත් ස්වාමීන් වහන්සේ ඒ ශාන්තික මහානකමක් නැති වෙනවා. එහෙමයි. ඒ සම්මේ මහානකම නැති වෙනවා කියලා කියන්නේ සාන්ත හරියටම අර තල් ගහක් මැද්දෙන් දෙකට කැපුවා වගේ තමයි ඔක දළු දාන්නේ නෑනේ. එහෙමයි. කරුණක් අඩලා දැම්මා වගේ තමයි. අන්න හරි. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ හරි බරපතල දෙයක් යම් කිසි දෙයක් ලැබෙන්න තියෙන දෙයක් වැළක්වීමක් ඒ වගේම කෙනෙකුට දැන් Taman සතු දෙයක් දෙන්න අකමැත්තක් පහළ වෙනවා නම් ඒක ඉතින් අර ඒත් එක්ක කුසල තමයි. එහෙම. ඒ අතර මේක පැහැදිලිම මේ පසු කියන්නේ කුසලයේ ඕනේ වැඩක් නැහැ කියලා. ඉතින් එතන ඒ දායකයාට නම් ඒක ඒ වගේ දෙයක්. නමුත් අර වගේ අපි හිතමු එහෙම කෙනෙක් තියෙනවා නම් අපි හන්නේ ඒක ඇති වෙන්නේ දානේ සම්බන්ධයෙන් විතරද සීල භාවනා සම්බන්ධයෙන් උත් ඒක ඇති වෙන්න සීල භාවනා සම්බන්ධයෙන් උත් ඇති වෙන්න පුළුවන් එහෙමයි එහෙම ඇති වෙනවා ස්වාමීන් වහන්සේ එතකොට අපි හන්නේ දැන් ওই විදිහට අපි කරන ලද අකුසල් පිළිබඳව සහ නොකරපු කුසහ හොඳ දේවල් පිළිබඳව හිතන්න ගත්තාම අපිට දැන් පැහැදිලිව තේරෙනවා කරන ලද කියන වචනයෙන්ම අතීතාර්ථයක් වෙන්නේ. කරන්නට බැරි වෙයි කියලා හිතන හිතනු ලබන කිව්වම ඒක අනාගතාර්ථයක්. එතකොට ඒ ඒ විදිහට හිතමින් පසුතැවෙමින් ලත වෙමින් ඉන්න එක්කෙනා ඒකෝ මානසින් අතීතයේ ජීවිතේ එහෙම නැත්නම් අනාගතයේ ජීවත් වෙන. අතීතේ ඉක්මලාගේ එකක්. අනාගතයේ නොපැමිණි එකක්. ඒ දෙකම අපේ පාලනයෙන් තොරයි. අපි හඳුරු බොහොම පැහැදිලිව කිව්ව වර්තමානයේ මේ මොහොත තුළ හිත පිහිටුවා ගැනීම වැදගත් වෙන කියලා. අපි හන්නේ මේ මොහොත තුළ හිත පිහිටුවා ගන්නවා කියන්නේ දැන් අපිට පුළුවන් මම ඇහෙන් රූපයක් බලනවා ඒ රූපය මේ මොහොතේ මම බලන එකක් ඒකට ආස්වාදයෙන් මේ ඇලිල වාසය කරනවා දැන් එහෙම වාසය කරා කියලා මේ මොහොතේ ජීවත් වීම කියන ඒ අර හොඳ ක්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ නේද අපන්නේ ඒ මොහොතේ ජීවත් වෙන්නේ හැබැයි අකුසලයෙන් ඔව් දැන් ස්වාමීනාත් මෙහෙම අපි සිහිය දැන් වර්තමානයේ ජීවත් වෙනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් සිහිය කියලා කියන්නේ අපි හොඳටම තේරුම් ගන්න ඕන එකක් තමයි. සිහිය කියන්නේ කුසල පාර්ශිකව තියෙන চৈতසිකයක්. එහෙමයි. ඒතර කුසල පාර්ශිකව අපි යන්නේ දැන් මෙහෙම ගත්තොත් සතිය කියන වචනය ගත්තොත් දැන් සතිය තියෙන කොටස් දෙක සම්මා සතිය මිච්ඡා සතිය මිච්ඡා සතිය තියෙනවා. ඒ මිත්‍යා සතිය දැන් අපි එහෙම ගත්තොත් සමාධිය දුනත් අපි දැන් කියන්නේ හැම එකකම තියෙනවනේ සම්මා මිච්ඡා. අපි ගත්තොත් වැඩි තියන්න කෙනෙක් බලනවා. බොහොම ඉලක්කයටම වෙඩි තියන්න බලනකොට එයාට ඉතින් හොඳ සීකල්පනාවක් තියෙන්න බෑ මේක. එතකොට ඒක විත්‍යාසල් පාර්ශ්වය නෙවෙයි. ඒක අකුසල පාර්ශ්වය. කුසල පාර්ශ්වය. ඒ අර ඒකාග්‍රතාවයත් එක්ක තමයි ඒක යන්නේ. මොකද සබ්බකීත සාධාරණ චෛත්‍යකවල ඒකාග්‍රතාවය තිබ්බනේ. එහෙමයි. ඒක කොයි පැත්තට හරි ඒක යදෙනවා. එහෙමයි. නමුත් සාමාන්‍යයෙන් දැන් මේ සතිය කියලා කියන චෛත්‍යකේ සම්පූර්ණම කුසල චෛත්‍යකයක්. එහෙම. ඒ සතිය අකුසල පැත්තේ චෛත්‍යකයක් හැටියට සඳහන් කරන්නේ නැහැ. එතකොට මේ දැන් මිත්‍යා සතිය කියන එක ඒක මිත්‍යාවත් එක්ක එන අර ඒකාග්‍රතාව. සතිය කියන එක ගත්තොත් වචනාර්ථය ගත්තොත් ඒක සිහිය. ඒක හොඳ සිහිය කියලාද කියන්නේ? එහෙම නැත්නම් හොඳ නරක බෙදෙන්නේ සම්මා මිච්ඡා කියන එක. සතිය කියන එක සාමාන්‍ය මැද තියෙන එකක්. හොඳ පැත්තට හැරුණු සම්මා සතිය නරක පැත්තට හැරුණු මිච්ඡා සතිය. එහෙම අපි විචාර කරනවා. ඒක එහෙම තමයි සාමාන්‍ය දැන් අපි දැන් මානසිකාරය ගත්තාම දැන් එහෙමයි. තථාගතයන් වහන්සේ වදාළ මේ මානසිකාරය යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය. එහෙමයි. ඉතින් නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ දෙක මානසිකාර චෛතසිකයට අර මිත්‍යා සම්මා ආපහම් පස්සේ ඒක හොඳ නරක වෙනවා. වෙනවා. එතකොට හැබැයි අර සති කියන චෛතසික අපි දැන් මෙතන ගත්තාම ඒ සති වෙනම චෛතසිකයක් හැටියට නෑ සාමාන්‍ය මිත්‍යා අර එකතු වෙන අර තියෙන මිත්‍යාවත් එක්ක. දැන් අර ඒකාග්‍රතාවයට තමයි උතන එකතු වෙන්නේ. එහෙමයි. එහෙම නැතුව අභිධර්ම පිටකයේ කිසිම තැනක සති නාමයෙන් අකුසල පැත්තේ চৈতසිකයක් නැහැ. එහෙමයි. එතකොට දැන් අපි දැන් වර්තමානයේ ජීවත් වෙනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඇත්ත වශයෙන්ම දැන් අපි මේ හුස්ම රැල්ලක් එක්ක ඉන්නකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මොන විකාරයක්ද මේ හුස්ම රැල්ලක් එක්ක කියලා කියලා එහෙම මිනිස්සුන්ට හිතෙනවානේ දැන් මොකද්ද මේ කුසලයේ කියලා. එහෙමයි. ඒත් ඇත්තටම දැන් සාහන දැන් සිහියෙන් අපි ඉන්නකොට ඒ ඒ සිහිය පෙරටු කරගෙන ඉන්නකොට සමහර එතන රාගය කිසිසේත් නැති වෙන්න විදිහක් නැහැ. හ්ම්. ද්වේෂය ඇති වෙන්න විදිහකුත් නැහැ, මෝහය ඇති වෙන්න විදිහකුත් නැහැ, මාන්නය ඇති වෙන්න විදිහකුත් නැහැ. ඔය කියන අනේක විද කෙලස් ඒ මොහොතේ ඇති වෙන්නේ සතිය තියෙනවා. හ්ම් හ්ම්. දැන් අපි දැන් දැන් සිහියෙන් ඉන්නකොට ඒ ඒ සිතුවිල්ලයි කුසල පාරජත කුමක් පිළිබඳ සිහියෙන් ඉන්න කියන්නේ අපේ හන්දපෙන්. දැන් අපිට දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ සිහියෙන් ඉන්න ඕන තරමේ හැම දෙයක්ම සිහියෙන් අපි ඉන්නවා. දැන් අපි එක මොකක් හරි භාවනාවක් කරනවා නම් එතන අපේ සිහිය ක්‍රියාත්මක වෙන රැල්ල සම්බන්ධව දැන් අතන තමයි පුහුණුව ගන්න අපි අවස්ථාවක්. අපි ආනාපාන ආනාපාන සතිය. එහෙමයි. ඒකත් දැන් ආනාපාන සතියෙන් අපි හුස්ම රැල්ල තමයි මේකට මූලික කරගන්නේ. අපි හුස්ම රැල්ල දැන් අර සියලු දේවල් අමතක කරලා අපි හුස්ම රැල්ලට ටික දාගෙන අපි මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ ඕකේ රාගයක් නැහැ. එහෙම. රාග සිතුවිල්ලක් උතර නැහැ. දේශයක් නැහැ, මෝහයක් නැහැ. රාග, දේශ, මෝහ නැත්තම් එතන තියෙන්නේ ස්වාමීන් වහන්සේ අලෝභාදේ සමෝහ. හුස්ම රැල්ලට ඇලෙන්න බැරිද අපි හන්නේ? ඇලෙන්න පුළුවන්. නමුත් අපි දැන් දැන් අපි හිතමු හුස්ම නාහස් එක නහය අග ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශයේ තියෙන සියුම් බව නිසා මෘදු මොලොක් බව නිසා හරි හරි සියුම් හුස්මක් ආවේ කියලා ඊළඟ ගන්න හුස්ම මේ වගේම එකක් වුණොත් හොඳයි කියලා එහෙම හිතෙන්නේ නැද්ද? එහෙම වෙන්න බෑ. ඒක තමයි සාමාන්‍ය නිවන් දර දැන්. නිවන් දකින්නවා කියන එක ලෙහිසි වැඩක් නෙවෙයි. එහෙමයි. ඒක ඇත්තටම ඒ වගේ විතර්ක එන්න පුළුවන්. එහෙමයි. එහෙම විතර්ක එන්න පුළුවන්. දැන් සමහර වෙලාවට දැන් ඔය භාවනා කරන අයට වෙන්නේ මොක? එහෙමයි. දැන් ඔන්න ටිකක් මුල් කාලේ මුකුත්ම නැහැනේ. ඉතින් මුකුත්ම නැති මොකද සමාධිය පව ඇලෙනවනේ. ඇලෙනවනේ ඇලෙනවා. එතකොට දැන් ඇත්තටම ඒක තමයි අර මේක මාර්ගයේ අමාර්ගයේ තේරුම් ගන්න ඕනේ. ඒකට තියෙන හොඳ ගුරුවරු ඉන්න ඕනේ. එහෙම. එතකොට නැත්තම් දැන් ඔය පේන ආලෝක හැම දෙයක්ම සාමනාස භවනා මාර්ගයේ උගන්නන උපක්ලේශ හැටියට. එහෙමයි. ඉතින් එහෙමනම් දැන් හුස්ම රැල්ල තුල ඉන්නකොට සාමනාස අර සිහියෙන් අපි බලාගෙන ඉන්නේ මේකට ඇලීමක්වත් දෙයක් නෙමෙයි මේ හුස්ම ගැනීම හැලීම තමයි අපි බොහොම සිහියෙන් කරන්නේ. එතකොට එතන ඇලීමක් නැහැ ඒකාන්තයෙන්. එහෙමද? ස්වාමීන් වහන්සේ කියන විදිහට විතර්ක කරලා ඕනේ. ඇලිමක් ඇති කරගන්න පුළුවන්. හරි ඕක හරිම දැනසිල්ලක් තියෙනවා කියලා. එතෙන්ට ඒ පැත්තෙන් ගියොත් එතන ඇලිමක් සිද්ධ වෙනවා. නමුත් සිහියෙන් හරියට ඉන්නවා නම් එතන ඇලිමක් නැහැ. සහ අපේ මෙහෙම කිව්වොත් අපේ අනේ සිහියෙන් හුස්ම රැල්ල ඇති වෙන නැති වෙන හැටි තේරුම් අරගෙන එතන අනිත්‍ය දර්ශනය වැඩුවොත් මේ හුස්ම රැල්ල පිළිබඳ විපස්සනාව වැඩුවොත් ඒ මොහොතේ කරන ඒ ක්‍රියාව පිළිබඳ එතකොට ඇලින් ගැටින් කොහොමත් ඇති වෙන්නේ අන්න නියම විදිහට වර්තමානයේ හිත පිහිටුව ගන්න. ඔව් සංඥාත ඇත්තටම දැන් ඒ දැන් සමත විපස්සනා. එහෙමයි. විපස්සනා වශයෙන් ඇදුවොත් ඇත්තටම අකුසලයකට එන්න ඉඩක් නැහැ. ඔව්. දැන් සමත වශයෙන් අපි ඉස්සෙල්ලා මේක ටික පුරු කර හුරු කරගන්නත් ඕන. එහෙමයි. මොකද එතකොට දැන් සමත වශයෙන් හුරු කරනකොට බොහොම සාන්තව සාමයෙන් අපි මේක මේ හොස්පරල්ල දිහා බලාගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ ඇත්තට එතන කුසල් සිත් වැඩ කරනවා. රාමාවතර මහා කුසල් සිත් වැඩ කරනවා එතන. එහෙමයි. එතකොට මේ වැඩ කිරීම තුළ අපිට වර්තමානයෙන් එතනින් අපි පුහුණුවක් ගන්නවා. ඊට පස්සේ දැන් අපිට ඉරියාපත භාවනා අපිට දැන් යනකොට එනකොට කෑම කනකොට හැම වෙලෙම සිහියෙන් මේ වැඩේ කරනකොට ස්වාමීන් වහන්සේ කීයටවත් එතන ඇලීම් ගැටීම් දැන් අපි හිතමු දැන් ආහාරයක් ගන්නකොට සිහියෙන් මේ ආහාර ගන්නවා කියන දැනගෙන බොහොම කල්පනාවෙන් ගත්තාම සාන්ත ඒක හොඳට මම දැකලා තියෙනවා මේ ඇත්තටම එහෙම අමුතු ඒකට අර තෘෂ්ණාවක් වගේ ඇති වෙනව හරි අඩුයි. එහෙමයි. මම දන්නවා අපි හන්නේ මේක අභිහාමරණ බොහොම ප්‍රියතම මාතෘකාවක් බව. <laughs> නමුත් අපිට ඒ භාවනාවට තව ඉදිරියට ගොඩාක් විස්තර සාකච්ඡා කරන්න තියෙන නිසා අපේ සීමිත කාල සීමාවක් තියෙන නිසාත් අපි හාමුදුරනේ අපි උද්දච්ච කුක්කුච්ච කියන නීවරණයට අපි අවධානය අපහු යොමු කරොත් දැන් උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ සිතෙහි ඇතිවෙන ඒ නොසන්සුන් ස්වභාවයන් පසුතැවෙන ස්වභාවයන් කියන එක අපි හාමුදුරු සිහිපත් කළා. එතකොට අපේ හාමුදුරනේ මේ හිත නොසන්සුන් වුණාම දැන් අපි මේක ගොඩක් ගොඩක් දෙනා නරඹන දෙයක් නිසා සමහරවිට ඒක මේ හිත කලබල වුණාම මොකක්වත් මතක හිටින්නේ නැහැ. ඉතින් ඉගෙන ගන්න ළමයෙකුට පවා සමහර වෙලාවට මේ වයින් බාධා ඇති වෙන්න පුළුවන්. කොහොමද අපි මේ මතක හිටින්නේ පාඩම් කරන කෙනෙකුට මේක බලපාන්නේ කොහොමද කියන එක කියන්නේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් ඔය නිවරණ කියන ඔය නිවරණ පහම යම් කිසි හිතක තියෙනවා නම් පාඩම් කරපු දේවල් සම්පූර්ණ අමතක වෙනවා. දැන් බලන්න කාමයේ ඔළුවේ තියෙනවා නම් ද්වේෂය පරිත වෙලා නම් ඊළඟට ඔය තීන මිද්ද ඔය කියන විශේෂයෙන්ම මේ නොසන්සුන්තාවය පසුතැවිල්ල. ඔය දෙක තියෙනවා නම් සාමාන්‍යයෙන් පාඩම් කරපුවා කීයටවත් හිතේ තියෙන්නේ නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සංගාරව කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දැන් මේ බ්‍රාහ්මණයෝ කියන්නේ නිතරම ඔය මන්ත්‍ර එහෙම පාඩම් කරන අය නේ එහෙම. ඒගොල්ලෝ නිතරම ඔය මේ සෝලෝක පාඩම් කරනවා. ජප කරනවා. ජප කරනවා. ඉතින් මෙයා ආවිල්ලා බුදුරජාණන් වහන්සේට අසා සිටිනවා ස්වාමීනි අපි දැන් මේ කාලයක් හොඳටම පාඩම් කරගෙන හිටියේවා. දැන් මේ මට මතක නැහැ. මට එහෙම ලොකු වයසකුත් නැහැ. ඉතින් මේ හිතාගන්න බෑ මෙච්චර හොඳට මට මේ පාඩම් තිබිච්ච මන්ත්‍ර සාත්‍රය දැන් මට අමතකයි. මේකට හේතුව මොකද්ද කියලා. වයස්ගත වීමත් එක්කත් ඒක වෙන වයස්ගත වීමත් එක්ක සම්මාර්ගන ඉන්ද්‍රියන් ඔක්කොම දුර්වල වෙනකොට අහුව ගමන් ඒ පහුවෙන්න අමතකයි ස්වාමීන් වහන්සේ කියලා පසු තේරෙනයිත් ඒ කියන්නේ ඇතර වයසත් එක්ක සම්මාර්ගන මේ ඉන්ද්‍රියන් ඔක්කොම දුබල වෙනවානේ එහෙමයි දැන් සාමාන්‍ය වයස කියන්නේ නැති කාලේ මම කියන තරුණ පොඩි ළමයින්ට පවා ඇති වෙන අවස්ථාවක් ඉතින් එතකොට මේ බ්‍රහ්මණතුමා මේ නැහුවම් බුදුරජාණන් වහන්සේ වදාारणවා දැන් කාමච්ඡන්දේ හිතේ තියෙනවා නම් දැන් හිතේ හැම වෙලේම කාම විතරක තියෙන කෙනාට පාඩම් කරපු දෙයක් හිතේ තියෙන්නේ නැහැ. ඒක අපිට උනත් පැහැදිලිනේ. එහෙමයි. තුන්වහන්සේ වදාारण ලස්සන දැන් උපමාවක් දැන් වතුර වාදනයක් ගත්තාම පැහැදිලි වතුර වාදනයක් ගත්තාම ඒකේ මූණ බලපුවම මූණ පේනවා. මොකද දාන්න නැතුව ඉතින් පැහැදිලි විස්සලව තියෙන වතුර වාදනයක අපිට කණ්ණාඩිය වගේ සමහර මූණ බලන්න හැලුවා. හැබැයි ඔකට දාන අපේ රතු පාට ඩයි එකක්. එතකොට මූණ පේනවා සටහන අඩුයි. ඊළඟට ස්වාමීන් වහන්සේ අපි දැන් කළු පාට ඩයි එකක් දානවා. එතකොට අර ඒ වගේ තමයි බුදුරජාන්සේ වදාරනවා කාමයේ හිතේ තියෙනවා නම් අර මතක පාඩම් කරපු දේවල් අමතක වෙනවා. එහෙම. ඊළඟට ව්‍යාපාදයේ තරහව. තරහව තියෙන උන්වහන්සේ එතෙන් ලස්සන උපමාවක් කියන අර වතුර භාජනයේට යටින් ගින්දර දානවා. ඉතින් මේක ගොඩ ගොඩ ගාලා උතුරනවා. උතුරන එකට මූණ දැම්මට මූණ පේන්නේ නැහැ. ඒ වගේ ද්වේෂයේ හිතේ හැම වෙලෙම තරහෙන් ඉන්න කෙනාට පාඩම් කරපු දේවල් අමතක වෙලා යනවා. මූණ පේන්නේ විකෘති වෙලා. විකෘති වෙලා. ඊළඟට ස්වාමීන් දැන් තීන මිද්ද. තීන මිද්ද නිවරණය ගත්තාම දැන් උන්වහන්සේ අර විදිහටම දාන්න භාජනයකට නැත්තම් අපි හිතමු ලිඳක තියෙන වතුර දියසෙවල බැඳිලා තියෙන එකේ මූණ පේන්නේ නැහැ. අන්න ඒ වගේ මේ අලසකම් මැලිකම් තියෙනකොට පාඩම් කරපු දේවල් මට හිතෙන්නේ නැහැ. උද්දච්ච කුක්කුච්ච. උන්වහන්සේ වදාරන මේ පසුතැවිල්ලයි නොසන්සුන්කමයි විශේෂයෙන්ම තියෙනට හරියට අර මහමූදේ රළ වගේ. ඒකේ මූණක් තියා මේ මොනම දෙයක්වත් පේන්නේ නැහැ මේ නිසංසුන් වුණාම එහෙමයි. මේ ඒ වගේ ඒ රළ පහරේ මූණක් පේන්නේ නැහැ. අන්න ඒ වගේ උද්දච්ච කුක්කුච්ච කියන්නේ පසුතැවිල්ලයි නිසංසුන්කමයි තියෙනකොට පාඩම් කරපුවම තක වෙලා යනවා. එහෙනම් ඊළඟට විචිකිච්ඡාව සැකය සංඝාරෝ ග්‍රහක්මනතුමාට බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් වතුර වාදනයක් ගිහලා කරුවල කාමරයක තියෙන මොන බැලුවට පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ ස්වාමීන් වහන්සේ මේ නීවරණ කියන්නේ මේ ලෝකෝත්තර පැත්තම මේ ලෞකික දේනුවත් සම්පූර්ණයෙන්ම නැති කරලා දාන දෙයක් තමයි මේ නීවරණ. මොකද කෙනෙකුගේ දැන් වැඩක් කරන මිනිස්සෙන්ගේ හැම වෙලෙම තමන්ගේ කාර්යාලයට ගිය ගමන්ම මිනිහාගේ ඔළුවේ තියෙන කාමේ නම් ඒකටම නම් සැලසුම් ගහන්නේ ඒ වැඩ පිළිවෙල කරගෙන යන්න බෑනේ. එහෙම. හැම වෙලෙම දේශයෙන් ඉන්න කෙනාට ඒක කරගෙන යන්න බෑනේ. එහෙම. එහෙමනම් අපිට තේරෙනවා මේ නීවරණ තියාගෙන අපිට කවදාවත් ඒ පාඩම් කරපු දේවල් නම් පාඩම් හිතින්නෙත් නෑ පාඩම් කරන්නත් බෑ පාඩම් කරපු දේවල් තියෙනවනේ ඒවත් අමතක වෙනවා එතකොට අපි හන් මොකද්ද අපි මේ නීවරණ ධර්මය ප්‍රහාණය කර ගැනීම සඳහා කළ යුතු කාර්යභාරය කුමක්ද ඔව් විශේෂයෙන්ම අද මේ උද්දච්ච කුක්කුච්චය නැති කරන පිළිවෙලත් ඉතින් ඇත්තටම සාමාන්‍යද මේකට අවශ්‍යම දේ තමයි චිත්තූප සමය කියන්නේ සිතේ සැනසෙල්ල සමතේ දිනු කරන එක තමයි මේකට කරන්න තියෙන හොඳම දේ එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ කරුණු හයක් ධර්මයේ සඳහන් වෙනවා බහුසුත භාවය. උත්තර ධර්මයේ පිළිබඳව හතර දැනුමක් අවබෝධයක් තියෙනවා නම් එයාට මේ උද්දච්ච කුක්කුච්ච වලින් ගැලවෙන්න පුළුවන්. එහෙමයි. ඊළඟට නොසන්සුන්කම් ඇති වෙන්නේ නැහැ. හිතේ නොසන්සුන්කමටයි පසුතැවිල්ලටයි බෙහෙත ධර්මයේ පිළිබඳව හතර දැනුම. එහෙයි. ඊළඟ සමහර වෙලාවට මේ සාකච්ඡාව ශ්‍රවණය කරගෙන ඉන්න උදවිය මෙතෙක් කල් යම් යම් ක්‍රියාකාරකම් නිසා පසුතැවෙමින් ඉන්න වෙන පුළුවන්. නමුත් අපේ මේ හාමුදුරුව විස්තර කතනය කරනකොට ඒ පසුතැව එහෙම පසුතැවීමෙන් වැඩක් නැහැ කියලා දැනුණ ගමන් ඒ පසුතැවිල්ල අපහැරගත වෙනවා. ඒ අර බහුශ්‍රත භාවයේ ධර්ම ඥාන ඒක තමයි සම්මත ඇත්තරම මේ ධර්ම සාකච්ඡා ශ්‍රවණය කිරීමේ තියෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵලය ඒකයි. එහෙමයි. දැන් ඇත්තරම දැන් සාකච්ඡාව කරන අතරතුර දැන් ඇත්තරම අපේ අපේ සිත්වල පවා පහළ වෙන ඒ සනිකෝ පහළ වෙන මේ සාකච්ඡාව අතරතුරද පවා මම ඉස්සෙල්ලා කිව්ව ස්වාමීන් වහන්සේට අපිට සිවුම්ම දකින්න පුළුවන් වෙනවා. දැන් අපිට උනත් ආ මම මේ වචනේ කිව්වේ අපරාධ කියලා පස්සේ පසු පැවිලා එන්න පුළුවන්. ඒ වගේ මේ සාකච්ඡා ශ්‍රවණය කිරීමේ සාන්දෘෂ්ටික වෙලෙම ලැබෙන ප්‍රතිඵලය තමයි තමන්ගේ තියෙන අඩුපාඩු හදාගන්න එක. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ පරිපුච්චි කතා කියලා එකක් තියෙනවා. බහුසුතතා පරිපුච්චි කතා. පරිපුච්චි කතා කියන්නේ විමස විමස ධර්මයේ පිළිබඳව කරුණු තේරුම් ගන්නවා. හැම වෙලේම මෙයා මොකක්ද කැප මොකක්ද අකප මේ මං කරන වැඩේ දැන් හරියට <laughs> පැහැදිලිව හොඳට හාර හාර අවසන ගතිය. ඔව්. ඇත්තටම ශ්‍රාවකයන්ට අවශ්‍ය විදිහට දැන් අපේ ස්වාමීන් වහන්සේත් මහා ධර්ම දෙනුමක් තියෙන ස්වාමීන් වහන්සේ නමක්. නමුත් ශ්‍රාවකයන්ගේ පැත්තෙන් දෙගෙන ශ්‍රාවකයාට තියෙන ප්‍රශ්න බොහොම නිහතමානීව ඉතින් එහෙම ඒ පරිපූර්ති කතා විමස විමස අහනවා කියන්නේ ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒකෙම නැවත නැවත විමසමින් විමස විමසමින් ඒ අහනවා. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ විනය පකතන්නතා විනය දක්ෂ වෙන්න ඕනේ. ඒක මිත්තුන් මහතලා පැත්තෙන් ගිහි විනය වුණත් ගිහියෙක් වුණත් ඒ තමන්ගේ විනය සම්බන්ධව හොඳ දක්ෂ භාවයක් තියෙන්න ඕනේ. නීතිය දන්නවනම් නීතියෙන් බේරෙන්න පුළුවන්. අන්න ඒ වගේ විනය දන්නවනම් ස්වාමීන් වහන්සේ සෑහෙන බේරෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එහෙමයි. ඊළඟට උද්ද සේවිතා. උද්ද සේවිතා කියන්නේ වැඩිහිටියෝ නිතරම සේවනය කරන්න ඕනේ. වැඩිහිටිය කියලා කියවරම නිකන් වැඩිහිටියෝ නෙවෙයි. ගුණෝර්ධ, තපෝර්ධ, වයෝර්ධ, තපෝර්ධ ඒ වගේ තමන්ට වැඩිය ගුණයෙන්, ඥාණයෙන්, දැනුමෙන්, අත්දැකීම් වලින් පරිණත උදවිය ඇසුරු කරා. පැහැදිලිව මේ වෙලෙ ස්වාමීන් වහන්සේ. එතකොට මොකද ලැබෙන ප්‍රතිලාභ? එතකොට ස්වාමීන් වහන්සේලාගේ ඒ ඇසුර ලැබෙනකොට මේ හිතේ නොසන්සුන් භාවය දැන් අපි අපිට උනත් දැන් අපි වැඩි හිටිය ඇසුරේ කාලයක් අපි ගත කරානේ. තමයි ඇත්තටම හිතෙනවා මේ කාලවලට මේ හරිම සැහැල්ලුවෙන් අර මොකද වැඩි හිටියා හැම වෙලෙම අපිට ඉන්නවා කියන අර ලොකු මානසිකත්වයක් තියෙනවා. සහ මේ ප්‍රශ්නයක් දිහා වැඩිහිටියෙක් බලන ක්‍රමය අපිට පේනවා. පේනවා. අත්දැකීම් බහුලව අපි ගන්න ශනික තීරණ වගේ නේ වැඩිහිටියෙක් බොහොම හිතලා බලලා තීරණ ගන්නවා. ඒ ඒ මේ ආදර්ශය අපිට નિરાයයෙන් ලැබෙන ඇත්තම උන්වහන්සේලාගේ අත්දැකීමුත් එක්ක අර දැන් අපි දැන් කොච්චර ස්වාමීන් වහන්සේ විනය ඉගෙන ගත්තත් අර ගුරුවරයෙක් යටතේ විනය ඉගෙන ගන්නකොට පුදුමාකාර දේවල් අපිට ඉගෙන ගන්න ලැබෙනවා. එහෙමයි. අපි පොත බලාගෙන ඉගෙන ගන්නවා වගේ නෙමෙයි ගුරුවරයෙක් යටතේ ඉගෙන ගන්නකොට. එහෙමයි. ඒ ආයෝහිතෝ අපිට ඒවා අපුරු වෙන දේවල් ඒ ගුරු වරුන්ගෙන් ලැබෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් සප්පාය කතා. එහෙනම් කල්යාණ මිත්‍රතා කර්ම හයක් තියෙනවා. සප්පාය කතා කියන්නේ මේකට ගෝචර වෙන විදිහට. දැන් අපි අපි අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ඉතින් මේ කතාව අපි මෙතනදි මතක් කරලා තියෙන ගෝචර කතාවක්. ආ මේ මේ වගේ උත්තරයන්ට පවා මේ මාන්නේ ඇති වෙලා තියෙන සියුම් වශයෙන් මේ උත්තරයන්ට පවා මේ හිතේ නොසන්සුන්තා ඇති වෙලා තියෙනවා. මේ උත්තරයන්ට පවා මේ පසුතැවිලි සියුම් වශයෙන් ඇති වෙලා තියෙනවා. තවත් විදිහකින් මේ උද්දච්ච කුක්කුචය නැති කර ගැනීමට සුදුසු වෙන කතා. සුදුසු වෙන කතා. ඇත්තරම සප්පාය කතාව දස කතාව වෙන්නේ සප්පාය කතා. එහෙම. ඊළඟට ඉතින් කල්යාණ මිත්‍රතා කුණ සමනත ඒක ඉතින් අපිට පැහැදිලි මේ මේ කල්යාණ මිත්‍ර ඇසුර. ඒ තුලින් අපිට මේ උද්දච්ච කුක්කුච්චය නැත්තම් නොසන්සුන්තාවය සහ ඒ නිසාම සිද්ධ වෙන පසුතැවීම නැති කරගන්න අවස්ථාව තියෙනවා. එහෙමයි. අපි හන්නේ කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියන්නේ දැන් කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා උද්දච්ච කුක්කුච්චේ පාලනය කරපු. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට අතීතය ගැන පසුතැවිලි වෙන්නේ නැහැ කල්යාණ මිත්‍රයා. ඒ වගේම අනාගතය ගැන පැතුම් පොදි බඳින්නේ නැහැ කල්යාණ මිත්‍රයා. වර්තමානයේ තුල හොඳට සිහියෙන් යුතුව සම්මා සතිය පුරුදු කරමින් හිත මේ මොහොතෙහි පිහිටුවාගෙන ඉන්නවා දකින්නවා අර අනිත් ඇසුරු කරන කෙනා. එතකොට ඒ කල්යාණ මිත්‍ර ඇසුර තුළ අනිත් ආශ්‍රය කරන එක්කෙනත් ඒ විදිහටම තමගේ ජීවිතය හැඩගස්ව ගන්න පුරුදු වෙනවා. ඒ පුරුදු වීම තුළ අර උද්දච්ච කුක්කුච්චය යටපත් කරගන්න. පැහැදිලිවම සාන්ත ඒක තමයි. දැන් ඇත්තටම දැන් මෙතනදී විශේෂයෙන්ම මේක මේ අන්තිම මොහොතේ හරි කියන්න ඕනේ. දැන් අපේ බොහෝ දෙනෙකුට ස්වාමීන් වහන්සේ මේ පසුතැවීම කියන එක මම පෞද්ගලිකවම දන්නවා තියෙනවා. මෙන්න සංසුන්තාවයත් එක්ක තියෙන පසුතැවීම. ඉතින් බොහෝ දෙනා මොන දෙයක් හා සම්බන්ධව හරි පසුතැවීම ඇති කරගන්නවා. ඉතින් ඒකට දැන් අපි සිද්ධ මේ පුහුණු කරගන්න ඕනේ. දැන් අපි එකම දැන් අපි හිතමු විහිළු කතාවක් අහපුවම කවුරු විහිළු මොකක් හරි හිනායන කතාවක් කියනවා. එහෙමයි. එයා හිනායන කතාවක් කිව්වහම අපිට හයි අපි ඔක්කොම ඉතින් පිරිස හයියෙන් හිනා වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එයා ඒ කතාවම නැවත වතාවක් කියනවා. ඒකත් හිනා වෙනවා. එයා නැවත වතාවක් ඒ කතාවම කියනවා. ඒතර අර හිනාව ටිකක් අඩු වෙනවා. තව වතාවක් ඒ කතාවම කියනකොට කවුරුත් හිනා වෙන්නේ නැහැ. ඉතින් ඒක නහන අය ඕගොල්ලෝ හිනා වෙන්නේ නැත්නම් මේ කතාවට. ඉතින් මේ නැවත නැවත ඕකම කියනකොට ඉතින් හිනා වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේ ඔක දැන් එහෙමනම් ඔක අනිත් පැත්තට දාගත්තොත් අපි දැන් මොන දුකක් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා ඒ ගැන දුක් මේක වුණා වුණා කියලා ඉතින් මොන දුක් වෙනවා. හරි దేవතාවක් තුන් වතාවක් හතර වතාවක් දුක් වුණා මොක ඇති වෙන්නේ නැහැ. දැන් ඔයක මේ දුකේ දුක පැත්තේ අර සතුට හිතෙන කතාවක් ගත්තාම මේක දෙක තුන තුන් පාරක් කරාම ඒ විනාවල් ඔක්කොම අඩු වෙනවා. හැබැයි මේ දුක පැත්ත ගත්තාම කියන්න කියන්න කියන්න කියන්න මේක ඉතින් මැරෙනකම්ම වැඩි වෙනවා. වැඩි වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක හොඳටම තේරුම් ගන්න ඕනේ. මොකද ඕක තනි කරම ඔය පුරුද්ද ඇති කරගත්තොත් මරණ මන්ත්‍රකේවත් Taman ඕන කෙනෙක්ගෙන් පුතග්ජනකමට අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඕක හිත හිතා හිත හිතා ඕකම කියා අපි යන්න ගියොත් නම් ඒ කාන්තෙන් අපට ලොකු අවඩක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි බොහොම කල්පනාකාරීව ඒ දේ කියන්නේ ධර්මයට සම්පූර්ණ හිත යොදලා තමන්ගේ සිතින් විච්චේ වැරදි නැත්නම් තමන් කරපු කයෙන් වචනයෙන් සිතින් කරපු වැරදි සම්පූර්ණ අමතක කරලා ආයති සංවරයේ පිහිටලා කටයුතු කරන්න පුරුදු වුණොත් අපට ලොකු සැනසෙල්ලක් හදා ගන්න පුළුවන්. එහෙමයි. අපි හාමුදුරු ඉතාම පැහැදිලිව උද්ධච්ච කුක්කුච්චය කියන්නේ කුමක්ද ඇති වෙන්නේ කොහොමද ඒ නැති කර ගැනීමට කළ යුතු කාර්යභාරය කුමක්ද ඒ සඳහා අපි අනුගමනය කළ යුතු ප්‍රතිපදාව කුමක්ද ඒ තුල අපට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා පැහැදිලි කළා ඒ නිසා ඔබ අතින් උන වරද පිළිබඳව වැරදි දේවල් ගැන යලි යලි හිතලා කම්පා වෙලා නැත වෙන්න යන්න එපා. කරගන්න බැරි වුණයි බැරි වෙයි කියලා හිතන දේවල් ගැනත් අනාගතයේ අනවශ්‍ය අවිනිශ්චිත ස්වභාවයන්ට හිත මෙහෙवला හිත කලබල කරගන්න යන්න එපා. පුළුවන් තරම් මේ මොහොත තුළ වර්තමානයේ ඔබට කළ හැකි හොඳ දේවල් වැඩි වැඩියෙන් කරන්න හිත කුසලයේ පුරව ගන්න. ඒ වගේම අර ලෝණ ඵල වර්ගයේ සඳහන් වෙන විදිහට පුංචි ලුණු කැටයක් අරගෙන ගිහලා පොඩි වතුර කෝපයකට දාලා දී කළොත් ඒ වතුර කෝපේ තියෙන වතුර රහ ලුණු රහ වෙනවා වතුර ලුණු රහ වෙනවා ඒ ප්‍රමාණයම ලුණු කැටයක් අරගෙන ගිහලා ලොකු පොකුණකට දැම්ම අර කියලා පොකුණේ වතුර ලුණු රහ වෙන්නේ නැහැ. ඒකට ලුණු කැටයට උපමා කරන්නේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අපි කරන පව්. වතුරට උපමා කරන්නේ අපි කරන පින්. ඒතොර අපි කරන පින් ප්‍රමාණය අඩු වෙන්න අඩු වෙන්න පවට විපාක දෙන්න තියෙන ඉඩ වැඩි. හරියට වතුර අඩු වෙන අඩු වෙන ලුණු රහ වැඩියෙන් දැනෙනවා වගේ. පින් වැඩි කරගන්න තරමට පවට විපාක දෙන්න තියෙන ඉඩ අඩු කරගන්න පුළුවන්. හරියට වතුර වැඩි කරන්න වැඩි කරන්න ලුණු රහ තුනී වෙලා යනවා වගේ. ඒ නිසා අතීතයේදී නොදැනුවත්කම නිසා හෝ අපතින් ප්‍රත්‍යඥකමට මොන හරි වැරදි වෙන්න ඇති. ඒ කියන්නේ හිතුවා ලතුණා කිව්වහම ඒකෙන් පවන් නිෂේධ වෙන්නේ නැහැ අහෝසි වෙලා යන්නේ නැහැ. ඒ පව තව තව මානසිකව වැඩි කර ගැනීමක් වෙන්නේ. ඒ නිසා ඒක අතීතයට උරුම කරලා දීලා පුළුවන් තරම් වර්තමානයේ තුල කුසලයටම නැඹුරු මානසිකත්වයකින් කටයුතු කළොත් ඔබේ හිතේ ඒ චිත්ත සමාධිය ඒකාන්තයෙන්ම ඇති වෙන සමාධිමත් වූ හිත ඔබට සැපය ඒකාන්තයෙන්ම උදා කරයි. ඉතින් අපි ඊළඟ දවසේදී විචිකිච්ඡා කියන නීවරණ ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමි. අද දවසේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව හමාර කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි බෙහෙවින්ම පුණ්‍ය ආනුමෝදනා කර සිටිනවා අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පූජනීය මිරහවති පඤ්ඤාශ්‍රී මහින්පාණන් වහන්සේට අද දවසේ තාම වටිනා කරුණු රාශියක් උන්වහන්සේ අප වෙනුවෙන් දායාද කරමින් මේ සාකච්ඡාව සුපෝෂණය කළා. අපේ හාමුදුරන්ට උතුම් කෙරුවන් ගුණ බල මහිමින් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අපේ අති පූජනීය ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධම්මානුපස්සනා සාකච්ඡාව අදට මෙයින් නිමා කරනවා හැම දිනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ බල මහිමින් සියලු ශාන්තියම වේවා කියලා ඊටසිතින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම පෙරවන් සරණයි ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න